ඉන්නවා වන්දනා කරනවා. කියපෝ හේනකට නැත්නම් ඉස්සරහට ඉන්න දෙන්නේ නැත්නම් කන් ඇහෙන්නේ නැහැ. kama ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න විපාසක මහතුරු ත්‍රාතියාගෙන හැම සෙනසුරා බ්‍රහස්පති නම අපේ නිසන්වනේ පවත්වන විපස්සනා ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් අද බ්‍රහස්පති දවසක් සැප්තැම්බර් මාස 26 වෙනිදා ඉතින් ධර්ම දේශනාව ආරම්භ කිරීමට සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු.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 වල වැරදිලක් හතර. ඒ අනුව අද මේ සැප්තැම්බර් මාසේ 26 වෙනිදා වෙනකොට පස්වෙනි අංකයයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ ඉස්සරහින් තියාගත්තේ සර්වචනවාදී දේශනා කරන්න ඉච්ච සූත්‍ර පිටකයේ දීඝනිකාය කියන පොතේ සඳහන් වෙලා තියෙන පොට්ටපාද සූත්‍රය. ඒ සූත්‍රයට පසුම් විට නැත්නම් මේ නමෙන්ද හේතු වෙලා තියෙන්නේ මේ සාකච්ඡාවට ප්‍රධාන පාර්ශව කාර්යය වෙලා තියෙන්නේ පොට්ටපාද පරිබ්‍රාජකයා. ඉතින් ඒදී සරුවචන් වහන්සේ පොට්ටපාද පරිබ්‍රාජකයා විසින් අසන්ට යෙදිච්ච මේ අபிසඤ්ඤා නිරෝධය කියන භාවනා වචනය තමයි තේමාව වෙන්නේ මේ සූත්‍රයේට. ඒකෙදී නිරෝධය කියලා කියන්නේ ගෙවන් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම, විරංජනය කර දැමීම. ඊට සංඥා නිරෝධය කියලා කියන්නේ සංඥාව ගෙවන් කිරීම, නිරෝධය කිරීම, වැය කිරීම, විරංජනය කර දැමීම. අභි කියන වචනයක් මේ වචනාර්ථය ගම්භීරාර්ථය පිණිස සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ ආයේ නැවත නොයනා තාලෙට වගේ අර්ථයක් තමයි ගන්න තියෙන්නේ. ඒ මොකද මේ සංඥාව කියන එක අනිත්‍ය ධර්මයක් වරින් වර ගෙවෙමින්, වරින් වර ක්ෂය වෙමින්, වරින් වර වැය වෙමින්, නැවත උපදෙමින්, නැවත වැඩෙමින් යන තත්වයක් තියෙනවා. මේ මේ සංඥා නිරෝධයට මේ අභි කියන වචනේ දැමීමෙන් අදහස් කරලා තියෙන්නේ ආයේ නැවත නොපදනා තාලෙට මේ සංඥාව ගිවන් කිරීමට ක්‍රමයක් තියනවාද නැත්නම් එහෙම තත්ත්වයක් මේ ලෝකෙ දිපුත් විඳින්න පුළුවන්ද ඒක ආගමක ධර්මයක සඳහන් වෙනවද නිස්ථාවක් විදියට එහෙනම් ඒ කොරමද කරන්න කියන එක ප්‍රසරාශයක් වෙනවා ඉතින් මේක සම්බන්ධයෙන් එවකට පැවතිච්ච මත මේ පළවෙනි දෙවෙනි දේශනා මාලාවේ පළවෙනි දෙවෙනි දේශනාවලදී අපි ඉදිරිපත් කරගත්තා ඉන් ਸਰවචනදේවා ප්‍රතික්ෂේප කරනවා නමුත් ඒක සූත්‍රයට ඇතුල් වීමෙන් අපට පේනවා එදයි අදයි මේ සංඥා පිටවඳ වෙනසක් නැහැ ඔක්කොගෙම තියෙන්නේ ඒ අවුරුදු 2600කට ඉස්සර තිබුණු ඒ පාටලැවිලිම තමයි. ඉතින් ඒ පාටලැවිලි නැති කරලා එදත් සරුවචනාංශේ ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් ඇහිලා තියෙන බොහෝම සුළු පිරිසකට අර දුර්මත ටික අදත් ඒ වාගෙම තියෙනවා. ඒ නිසා අපි නැවතත් අදත් ඒ දුර්මත මෙහෙමයි සරුවචනාංශය අයින් කරන්න හදන සම්‍යක් දෘෂ්ටිය යෝනිසමස්කාරය මෙහෙමයි කියලා තීරුම් කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් අපේ හිතේ ඒ අහනකොට පළපදියම් වෙලා වෙනසක් වෙයිද කියලා. ඒ නිසා අපිට මේ අවුරුදු 2600 ජන විඥානයේ තුල පැහැදිලි වෙනසක් ඇති වෙලාම නැහැ. පැහැදිලිව ජන විඥානයේ තියෙන්නේ වැරදි මත ටිකමයි. ඒ කියන්නේ හරියට සරුවචනාංශයේ ලෝකෙට සේවයක් කෙරුවේ නැහැ වාගේ. නමුත් කියන්න තියෙන මෙච්චරයි. ඒ සේවයක් සරුවචනාංශයේ සේවයේ ගත්ත කට්ටිය ඔය ජන විඥානයේ රණ්ඩු කර කර ඉන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ වැඩක් පැත්තකට වෙලා කරලා පිරිනිවන් වෙන එකයි වෙන්නේ. ඒගොල්ලෝ නෑ නියෝජනයකට රණ්ඩු කරන්නේ. ඒක නිසා භාවනා ජීවිතයේ අපේ තියෙන චිත්තක්ෂර ගත්තාම ඒ චිත්තක්ෂර වල මේ ජනතාව ලෝක ජනතාවට හා සමාන ප්‍රමාණයක් තියෙන මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටි වැරදි අදහස් නිවන් දකපු ප්‍රමාණයට හා සමාන පුංචි ප්‍රදේශයක අපිට මේ සංඥා නිරෝධයක් ගැන බුදුහාමුදුරුවෝ සද්ධාවක් තියෙනවා අත්දැකීම් තියෙනවා අසු විරු ඥාන තියෙනවා නමුත් ඒක නොගිනිය හැකි තරම් පුංචි නිතරම අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ. ඒ නිසා අපිට නැවත නැවත බලන්න ඕනේ. නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. නැවත නැවත භාවනා කරන්න ඕනේ. කර කර බලන්න ඕනේ අපි මේ මෙච්චර නිත්‍ය සංඥා රාශියක් මැද මේ ලේස මාත්‍ර වශයෙන් තියෙන අනිත්‍ය සංඥාට ඡන්දෙන් දිනන්න පුළුවන් වෙයි කියලා. ස්වාධීන අපේක්ෂකෙක් විදිහටයි මේ අනිත්‍ය සංඥාව මතුවෙන්නේ. ප්‍රසිද්ධ පක්ෂ නායකයෙක් විදියටයි නිත්‍ය සංඥාමසි. ඉතින් අපි දන්නවා කොහොමඩක් අස්වාදීන අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තු වැඩිචන්ද ගන්න බෑ. ජනතාවට නම් පක්ෂයේ ඔය මේ සීට් එක වගේ ගන්න පුළුවන්. මේ වගේ විශාල සටනක් තියෙනවා. මේ අනිත්‍ය සංඥාව මේ සංඥා තියෙන අනිත්‍යත්වය දකින්නේ අනිත්‍යත්වෙමුත් අபிසඤ්ඤා නිරෝධය කියන ඇතිවීම නැතිවීම යන සංඥාව නෙවෙයි නැති නැති කරන්න පුළුවන්ද නැවතමතුණු වෙනා තාලෙට කියන එකයි මෙතන ප්‍රශ්නේ වශයෙන් ගන්න තියෙනවා. ඉතින් එතින් සරුවචනාංශයේ <clears throat> එකම ධ්‍රුවපදයක් විස්තර කරලා දෙනවා මේ සංඥාව පහළ වෙන්න හේතු ප්‍රත්‍යයට අනුවයි එහෙම නැතුව මේ කවුරු කරපු එකක්වත් මනාවෙට පහළ එකක්වත් නෙවෙයි ඒක හේතු ප්‍රත්‍යයට පහළ වෙනවා ඒකෝ ඒකෝ සංඥා උපජ්ජන්ති ඒකෝ සංඥා නිරුද්ධන්ති ඒක සංඥාවක් උපදිනකොට අනිත් එක මැරෙනවා ඒ අනිත් එක උපදිනකොට මේක මැරෙනවා එච්චරයි ඒක නැතුව වෙන ඔකේ වෙන මොනම ගුඪ ධර්මයක්වත් නැහැ. ඉතින් ඒ නිසා තමයි උපදින උපදින සංඥාව මේකයි මේකයි කියලා දැනගෙන ඉන්නවනම් නැත්තම් පොත් බැීමක් කරනවා නම් යාර දැනගන්න පුළුවන් තිබුණු සංඥාව කිසිම ලේස මාත්‍රයක් වලිගයක් මයිලයක් ඉතුරු නොකර මැරලා යනවා. ඊගාට අලුත් සංඥාවක් එනවා. නමුත් අපි අර මේ දෙක ගැටලන තෘෂ්ණාව නිසා අපිට එතනවාර ගිය සංඥාවේ ගඳ, ගිය සංඥාවේ වලිගේ, ගිය සංඥාවේ මයිල් ගස් තාම තියෙනවා වගේ කියනවා. ඉතින් ඒ නිසා අපි පිරිමියෙක් කියලා ගත්ත මනුස්සය හැමදාම පිරිමියෙක් විදිහට තමයි ලෝකෙ පෙනී හිටින්නේ. මොන තරම් වෙනස් කෙරුවත් ඒ මනුස්සයා ඒ ගත්ත සංඥාව ඒ තරම්ම ඇටුවම් බහලා තියෙන්නේ. ඒ වගේම ස්ත්‍රියාවක් කියලා ගන්න කෙනා ඒක එහෙමමයි. මම ලස්සනයි කියලා ගන්න එකනා එහෙමමයි. මම කැතයි කියලා ගත්තොත් ඒක එහෙමමයි. කවදාකවත් කවුරුත් විශ්වාස කරන්නේ මේවා වරින් වර එහෙම වෙනස් වෙන දේවල් කියලා. ඒක වෙනස් කරන්න පුළුවන් කියන එක. ඒ නිසා සරුවචන් වහන්සේ ඒ සංයෝග විయోగ පරියාය සූත්‍රයේදී මේ ස්ත්‍රී භාව පුරුෂ භාව පවා පවතින්නේ උද්‍යප්පේ ඥාන දක්වා පමණයි. එතනින් එහාට ගියන්නේ මනුස්සකම විතරයි. සියල්ල ඇතිව නැතිව යන දේවල් එතනින් එහාට ඔය ස්ත්‍රියන් කෙරේ පුරුෂයන් කෙරේ රාගයත් පුරුෂයන් කෙරේ ස්ත්‍රී රාගයත් එන්නේ ඒ තමන් මේ සංඥාව දැඩි කරගත්තොත් තමයි. සංඥාව වෙනස් වෙන සුළු දෙයක් ඕනම කෙනෙකුට ඕනම සංඥාවක් එන්න පුළුවන් තරම් පුළුල් මනසක් මනුස්ස මනස කියන්නේ අන්න ඒකට විරුද්ධ වෙලා ඉන්නවනම් ඔය කොම සංඥාවල් වල යටපාදම වෙන මනුස්සකම මතුවේ යම් ආකාරයකට තමයි මේ මනුස්සකමින් එහා ගිය පඬුරුපා මේ පදක්කම් පලන්දන්න පටන් අරගත්තොත් ඒක වෙන්නේ මනුස්සකම කාබාසින වෙන මනුස්සකම නැති වෙනවා ඒ නිසා අපිට මේ සංඥාවල් දුරවන් වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්නේ මොකද්ද මනුස්සකම මතුවෙන එකයි බුදුහාමුදුරට මහා පුරුෂ කියලා කියනවා. උන්වහන්සේට ඒ සංඥාවල් මුන්නක්වත් නැහැ. සංඥා වෙනකොට දාන්නවා මෙයා ඇවිල්ලා යන්න ආවේ කියලා. ඒක නිසා එකකටවත් හේතු වෙන්නේ නැහැ. ඒකට මම වාගේ කියාගන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා සරුවචනන්සේ මේ පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද පරිබ්‍රාජකයාට පෙන්ලා දෙනවා ඊවම්පි සික්ඛා සංඥා උපජ්ජಂತಿ ඒවම්පි සික්ඛා සංඥා නිරුද්ධಂತಿ ඒක ඒකෝ සංඥා උපජ්ජಂತಿ ඒකෝ සංඥා නිරුද්ධಂತಿ එනිසා අශික්ෂිතව ගත කරන කෙනාගේ හික්මීමක් නැති කෙනාගේ ඒ කර්මානුරූපව දයෝපගතෝ හේ සංඥාවල් එනවා හේ සංඥාවල් යනවා ඒක තිරිසං මානසිකින් වෙනසක් වෙන්නේ නමුත් මේ සංඥා ඇවිත් යනවා එනවා යනවා එන එක නිසා තියෙනක නැති වෙනවා කියනකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දැනගන්නවා එහෙමනම් ශික්ෂාවක් තිබුණොත් හික්මීමක් තිබුණොත් අපිට ඉස්සරහට එන සංඥාවල් නිසිනින්ද එනවා වෙනුවට යම් ප්‍රමාණයකට හසුරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ප්‍රයත්න කළොත් ශික්ෂාගරුක වුණොත් එකපාරට එන්නේ අර ආපු වේගයට සංඥාවල් එනවා. ටික ටික ටික ටික ටික ටික මේක අපිට ඕන දිහාට හරව ගන්න පුළුවන්. නිසා බුදුජානනාස් කියනවා ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව ශික්ෂාට බහින්නේ කියලා. මේ බහින බහින ශික්ෂාට ප්‍රතිඵල ලැබෙයි කියලා ගහපාදීමක් කරන්නේ නැතුව හේතු කිරීමක් නැතුව ශික්ෂාට බහිඳ සද්ධාවෙන් බහැලක් හරියට රාජකාරියක් දේවකාරියක් වගේ ශික්ෂාව කරගෙන යන්න තමන් හිතුවට වැඩිය වේගයෙන් මුලදී නම් ටිකක් වේගය අඩුයි පස්සේ ඕන ඕන දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. තමන්ට ඕන විදිහට මේ සංඥාවට නාස්ලනු දා ගන්න පුළුවන් වෙනවා. කුර ගහ ගන්න පුළුවන් වෙනවා. විය ගහට බැඳ ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඊටාම ඉවසිල්ලෙන් ශික්ෂාගරුක වෙනවා නම් ඒ ශික්ෂාගරු කෙනාට ටික කාලෙකින් අනිත් ලෝකයේ කාටවත් බැරි වුණාට තමන්ට තමන්ගේ සංඥාවල් පිළිබඳව යම් ප්‍රමාණයකට අඩු ගන්න වෙන්න තියෙන දේ දැනගන්න වුණාට පස්සේ පශ්චාත්තාප නොවෙන්න එහෙම නැත්නම් තමන්ට ඕන විදිහකට ඒක පොඩ්ඩක් හසුරවා ගන්න පුළුවන් තියෙන ඉඩ පහසුකමක් ලැබීම මනුෂ්‍ය ජීවිතයේ සක්විති රජකමකට වැඩිය ලොකුයි. ඒක නිසා සරුවචාන්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ සංඥාවල් එකකින් එකක් ප්‍රතිස්ථාපනය කිරීමේ නයිසાર્ගික ක්‍රමයේ ප්‍රයෝජනයට අරගෙන ප්‍රතිස්ථාපනය කරන්නේ දැනට තියෙන එක ජරා එකක්, ගුරුසු එකක්, නොසණ්ඩාල එකක්, න්‍යායපත්‍යක් නැති එකක්, අපිව දාශ භාවයටපත් කරන එකක්. අපි ඒක ඊට වඩා උදාසීන වෙච්ච ඊට වඩා ගොරෝසු නැති ඊට වඩා යම් ප්‍රමාණයක් අපිට දැන දන්නා එකකින් හිමීට ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ඊටත් වඩා සියුම්, ඊටත් වඩා ශික්ෂාගරුක, ීටත් වඩා උදාසීන දෙකින් ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන යනකොට ජීවිතේ විචිත්‍රත්වය නම් අඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් යම් ප්‍රමාණික හික්මීමක් යම් ප්‍රමාණික ශික්ෂාගරුකත්වයක් සම්ප්‍රමාණික ශිෂ්ඨාචාර භාවයක් යම් ප්‍රමාණයක සීතලකමක් සීලවන්තකමක් හැදිච්ච ගතියක් එන්න පටන් ගන්නවා ඒකේනා මේ ශික්ෂාව නිසා මේ සංඥාවල් කීකරු වෙන්න නිසා ආම්බන් වෙන්න නිසා මේචල් වෙන නිසා ඒ පුද්ගලයා රාජරාජ මහා මාත්‍යන් අතරට යන්න සුදුස්සෙක් වෙනවා. අවලංගති නැතිලා යනවා. ඔලොමල ගති නැතිලා යනවා. තියෙනවා නම් ඒව නැති කර ගන්න යාතුල පැහැදිලිවම ඇතුළතින්ම යාන්ත්‍රණයක් හරිනවා. ඉතින් මේකේ පළවෙනිම පියවර තමයි සෝවාන් වීම කියලා කියන්නේ. සෝවාන් වෙනකොට අවෙක්කප්පසාදයක් තමන්ගේ ශික්ෂාව කෙනේ පහළ වෙනවා. පහළ ගියම අඩුපාඩුකම් තියෙනවා. ඒක පරණ තිබුණු ඇබ්බැහියට තියෙන්නේ. නමුත් මම ඒක වහාම කියලා පිළියෙල කරන සමාදන් වෙලා සමා කරගෙන මම ආයිති සංවරේ පිටනවා කියලා වසංගන් නැති ශික්ෂාවකට එනවා. ඉතින් එතෙන්ට එනකන් අර ගුරුසු ශික්ෂාව සියුම් ශික්ෂාවකින් මාරු වෙනවා. නැත්නම් ශික්ෂාවකින් ශික්ෂාව මාරු වෙනවා කියන එක ගොරෝසු ශික්ෂාවකින් ගොරෝසු සංඥාවකින් සියුම් සංඥාවක් මාරු කිරීමේ වැඩ පිළිවෙල තමයි අපි ওই භාවනාදී විශේෂ පරියන්කදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුත් මේ පොට්ටපාද සූත්‍රය විස්තර කරන්නේ අන්නේ විදිහට එක එකක් ගොරෝසු සංඥාවල් ඊට වඩා සියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපන ලොකු වෙනසක් එකවර බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ ඒක තව ටිකක් සියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනවා. තව ටිකක් සියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනවා. ඒක හරියට ගලන ගඟක මුල් හරියේදී එකතු වෙන ගලක් ඒ හරි ගොරෝසුයි රළුපරළුයි තුඩුකොන් අං සහිතයි නැවත ඒ ගඟත් එක පෙරලි පෙරලි පෙරලි පෙරලි යනකොට මැණික් කපන මිනිස්සෙක් කපනවටත් වැඩිය මේ ගල මට්ටම් කරලා රවුම් කරලා බෝල කරලා දෙනවා කොහොම වෙනවද කියලා කාටවත් හිතන්න බෑ ඒ තරමටම රළුපරළු ගල මේ වතුරේ වැදිලා කැපෙන කැපිල්ල වගේ මේ සංඥාව සිුම් වෙනවා. උන්ටට මතක තියාගන්න ඔය කපන හැම වෙලාවෙම වෙන්නේ ගල ගෙවෙන එකයි. මණිකක් වුණා කපනවා කියලා කියන්නේ මණිකේ ගල ගෙවෙන එකයි කියලා. පීයක් වුණත් ගානකොට උපමට්ටම් වුණාට ගෙවෙන්නේ ගෙවෙන එකයි. ඉතින් අපි ගාන්නේ පීය උපමට්ටම් ගන්න බුදුහාමුදුරු කෙනා ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔක ගාපන් ගානකොට ඔක ගෙවෙනවා. ඒ ගෙවීම තමයි Nirodhe කියලා කියන්නේ. ගෙවම් කරනවා කියන්නේ ක්ෂය කරනවා කියන්නේ වැය කරනවා කියන්නේ. ඉතින් අපි හොඳ පීයක් වැඩි ගාන්න නැතුව පාවිච්චි කරනවා. මොකද ඕක ওই මට්ටමේ තියෙන කොඳයි නැත්තම් හුඟක් කලෙලියොත් ගෙවෙනවා කියලා. ඔය ගෙවෙන්නේ නැත්තම් තියුණු නැහැ. ඔලොමලයි. මොට්ට මොට්ටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අතට දීලා කියනවා වැඩ ගන්න කියලා. වැඩ ගන්න ගන්න ගෙවන්න වෙනවා. ගාන්න ගාන්න ගාන්න ගෙවෙනවා. ආන්නේ වගේ මේ සංඥාවල් ගෙවෙන හැටි මේ පොට්ටපාසූත්‍රයේ සඳහන් කරනවා මේ ගෙවන් කිරීමේ ක්‍රමේ සංඥාව හරහා විතරක් නෙවෙයි ඕනම රූප වේදනා සංඥා සංස්කාර විඥාන ගැන පහරාම ਸਰවචනාසිට විස්තර කරන්න පුළුවන්. පොට්ටපාය සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක මේ සංඥාව හරහා තමයි ගිවන් කරන්නේ. ඒ නිසා ਸਰවචනාසිට සඳහන් කරන සාමාන්‍ය ප්‍රත්‍යඥය කාම සංඥාවේ ඉන්නේ. ඕලාරික අත්භව ප්‍රතිලාභේ කාම සංඥාවේ හැට විශාල වශයෙන් විවිධ වර්ණ සහ හැඩතල පෙන්වීම සඳහායි අපි මේ අතිකාල සේවාවල් කරමින් ගන්ධනව වටැල්ල කියලා හම්බ කරන්නේ. අපිට අපේ දරුවන්ටයි දැකපු නැති රූප පෙන්වන්න. නැත්තම් තැන් තැන් වල ගිහිලා රූප බලන්න. ඒක නිසා අපි පුදුමාකාර මහන්සියක් වෙනවා හැට රූප පෙන්වන්න. කනට සද්දාසන්න දේශ දේශාන්තරවල තියෙන විවිධ සංගීත රාඳ නාද නාද රටා භාණ්ඩ සංගීත උපකරණ තියානි. නාසයට ගඳ සුවඳවත් දණ්ඩ කරාටට කාටට රස කැවිල්ලන්ඩ තුන් වේලමදි විවිධාකාර විදියට හම්බ කරනවා. ඒකට මේ යාන වාහන කොට මෙට්ටන් දැතිල කියලා මේ කායට පහස සඳහා අසීමිතයි. ඇත්තටම මේ වයසක මිනිසුන්ට තේරෙනවා ඒ පුංචි කාලේ තිබුණට වැඩිය දැන් විවිධ රූප ඕන කෙනෙකුට බොත්තමත් අත කළ පමණින් ගන්න පුළුවන් තරමට මොකද්ද තාක්ෂණික දිනුවක් තියෙනවා. හැම පොල්ලොත්තු පළකින්ම හොඳ නාදරට සංගීත ඇහෙනවා. ඕන කෙනෙකුට ඒ සංගීතයක් අහන්න පුළුවන් අද. ඒකෙම ඉස්සර රාජරාජ අමාත්‍යාදීන්ට සීමාලා තිබුණ කාශ්මීර දේශේ ඒ මිහිරි සුවඳ ඕන කෙනෙකුට සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. මිහිරි රස ගැන කතා කරනකොට ඒක සුද්දෙක් ලියලා තිනවා. ඉස්සර රජ්ජුරුවොත් කෑවේ පිලුණු වෙච්චයි කියලා. මහරජවරුත් කෑවේ පිලුණු වෙච්ච මොකද රසමස උලක් තියාගන්න ක්‍රමයක් නැහැ. දැන් ඕනේ හිඟන්නකොට පුළුවන්. ඕනේ මැද පන්ති කෙනෙකුට පුළුවන් රාජරාජ අමාත්‍යවරු කාපු දේවල් කන්න උණුනේ කන්න පුළුවන්. ඒ තරම් ඒ වගේ යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතුළේ ගත්තොත් අම්මා මුත්ත කාලවත් තිබුණ නැති සැප තියෙනවා. නමුත් මේ මොළ ධාතුවට මොකද වෙලා තියෙන්නේ? පිස්සු වැඩි. ඉන්දෙන් දෙන්න පිස්සු වැඩි. ඉන්දෙන් දෙන්න කප කොට ගන්න පිස්සු වැඩි. ඉන්දෙන් දෙන්න අණු කප කොට පිස්සු වැඩි. ඉන්දෙන් තෝතෝ වරපල කියා ගන්න පිස්සු වැඩි. මානසික අසහනෙ වැඩි. මානසික ආතතිය වැඩි. බුදිය ගන්නේ දත්මිටි කකා. උදේ පාන්දර නැගිටින්නේ මහා මෙරක් කොළුවේ තියාන අද ඔක්කොම කරන්නේ කියලා. තේරම පචලා පෙරදිලා තමයි බුදියන්නේ. ඉතින් මේ දෙක අතරින් පේන්න තියෙනවා මේ කාම සංඥා, උරාලික කාම සංඥා මේ තාක්ෂණයට පිංසිද්ධ වෙන්න හදාගත්තට තැනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ සංඥාවල් සරුවචාන්සේ සඳහන් කරනවා ත්‍රිසංහා සමාන ඕලාරික කාම සංඥා කියලා. කාම ගුණ ඕලාරික කාම ගුණ කියලා. ඉතින් අපි කරන්නේ මේ පිරිස වගේ ඇත්තෝ ඒ ගෙවල් දොරවල් සැප වාහන යාන වාහන අතහැරලා මේ වගේ සාමාන්‍ය දෙවේල වලඳලා පැදුරක බුදියාගෙන ඉන්න අර කාම ගුණයන්ගෙන් වෙන් වෙනවා. කාම ගුණයන්ගෙන් වෙන් වෙලා අපි ඒ විවේකේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යකාරගත වෙලා අත පිට අත තියාගෙන අපේ හිත අර ඇති කරගත්ත කාය විවේක නැති කරගන්න චිත්ත විවේක පිස භාවනා කරනට අර අතහැරලා දාපු හැම කාම ගුණයක්ම කාම සංඥා වශයෙන් ඇවිල්ලා වද දෙනවා. එක චිත්තක්ෂණයකත් ඉත ඉතුරු කරන්නේ අර පංච නීවරණ වශයෙන් ඒ කාම ඡන්දය වද දෙනවා. එහෙම නැත්නම් ඒ ඕන කරන දේ දැන් මෙතන නැති වෙනකොට නුරුස්නාගතිය වශයෙන් වද දෙනවා. එහෙම නැත්නම් නිින්ද ගිහිල්ලා මේ හොයන්න ආපු චිත්ත විවිකේ වෙනුවට කාලකන්ණි தත්තරපත් වෙනවා. එතෙන් අතීතනාගත කල්පනා කරනවා අතීතනාගතේ කියන්නේම කාමෙමයි වෙන මොනක්වත් නැහැ. එතෙන් සැක කරනවා අනේ මේ ආදී නිරාමිෂ සැකයක් අපිට මේ ජීවිත ලබන්න පුළුවන්ද? එහෙනම් මෙච්චර ලෝක ජනතාව එහෙනම් මොකද මේ කාම පිටිපස්සේ යන්නේ? අපිට පිස්සුවිට අපිට වයර් මාරු වෙලාද මේක හරියන එකක් නැහැ. මට මේක හරියන එකක් නැහැ. ඔය පොඩක් පොඩක් හම්ුණාට මේකට මෙච්චර කාලය ගත කරන්න ඕනද කියලා සැක කරනවා. මේ ඔක්කොගෙන් පෙන්වන්නේ අපි අර කාම ගුණයන් අතහැරියාට කාම සංඥාව යන්න යන්න තන එළවලව පහර දෙනවා. නින්දෙතිත් පහර දෙනවා. පරණිටවත් පහර දෙනවා. ඇස් දෙක වහගත්තත් පහර දෙනවා. ඇස් දෙක අරගත්තත් පහර දෙනවා. සක්මන්ට ගියත් පහර දෙනවා. ඒ ජීඳා වැඩ කරන්න ගියත් පහර දෙනවා. ගෙදර ගියත් පහර දෙනවා. ගෙදර ගියාට පස්සේ නැද්ද කිමිතරක් ආය ඇවිල්ලා කබලේ ලිපට වටනවා අරන්නේ හිටියනම් හොඳයි කියලා. මෙහෙ ඉන්නකම් ගෙදර ගැන කල්පනා. මේකට කියනවා කාම සංඥා කියලා. කවදා හෝ කාම ගුණයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාම ගුණයන්ගෙන් වෙන් වෙලා චිත්ත විවිධයකට කටයුතු කරන කෙනාට තමයි කියන්නේ කාම සංඥාවන් කොච්චර අනුකම්පා විරහිතව පහර දෙනවාද කියලා. වමනා තුනත් අයින් කරන්න බෑ. අපි මෙතෙක් කල් කිව්වේ මේක වඩන එකයි. එතකොට තේරෙන පටන් ගන්නවා මේ අපි කාම ගුණයන්ට පහින්දෙන කඹරන කාම රාජිනීගේ කාම රාජධානියේ බත් බැලියෝ. වාල්ලු කිසිසේත්ම අපිට නෑ අපිට තියෙන කාම රාජිනීට පහින්දෙන එක විතරයි. එයා නටන නටන තාලට ගහන ගහන පදෙත් නටන විතරයි කියලා මේ කාම සංඥාවෙන් වෙන් කරන්න හදන මිනිස්සයා වැය කරන වැය කිරිල්ල කාය ජීවිත දෙකත් අපේක්ෂා নিরপেক্ষ වුණාට පස්සේ තමයි චිත්ත විවේකයක් ලැබෙන්නේ. තමන්ගේ කායත් තමන්ගේ ජීවිතයත් දෙකමත් අපේක්ෂාව අතහැරපු දවසට තමයි නැත්නම් ඒක දුරස් වුණාට පස්සේ තමයි කාම සංඥාවෙන් අයින් වෙන්නේ. ඒකට කාම සංඥාවෙන් අයින් වෙනවා කියන එක මේ පොට්ටපාස සූත්‍රයේ සඳහන් කරන්නේ නීවරණ ධර්මයෙන් අයින් වෙනවා. ඒ එක එක නීවරණ ධර්මයක් එක එක ධානාංගයක් මාර්ගෙන් තමයි අයින් කරන්නේ. කාම ගුණයන් නැත්නම් කාම ඡන්දය අයින් කරන්නේ චිතේ ඒකෝදි භාව සමාහිත ඒකග්ගතා කියන චෛසිකේ. ඒ කියන්නේ කාම ගුණයන් කියන්නේ විවිධ අරමුණු දිගේ දුවන එක. සමාධි ඒකග්ගතා කියන්නේ එක ආරමුණක ඉන්න එක. ওই දෙකම හිතේ තියෙන ಗುಣ නමුත් අපි දවස පුරාම අපේ දුවදරුවන් එකතු කරන නෑදෑය එකතු කරන වස්තු රසයකට කරන්නේ මොකද්ද අරමුණේ කරමුට හිත පන්නන එකනේ කරන්නේ. ඒකනේ පොහසත්කම කියලා කියන්නේ. ඒකට බුදුහාම කියන්නේ පිස්සු ඇනිච්ච වඳුරෙක් වයි කියලා. ඒ වෙනුවට ඒ කාර්මුණක හිත තියාගෙන ගියොත් අපිට වෙන්නේ මහා කම්මැලි දඟ ගෙයි දැම්මා හිරගේකට වැටුණා දඬුවමක් ලැබුවා වාගේ තමයි අපිට එක හැමදාම උදේට අපිට එකම ආහාර වේලනම් හම්බ වෙන්නේ. අපිට හැමදාම දවල්ට හම්බෙන්නේ එක වගේ වේලක් නම් හැමදාම නිදාගන්න එක පැදුරේ නම් ගෙවල් මාරු වෙන්නේ නැත්තම් ඉතින් අපිට පේන්නේ අපි දුප්පත් කියලා. නමුත් සමාධිය කියලා කියන්නේ මේ හිත නැවත නැවතත් එකම අරමුණක ඒකෝදි භාවීම නැත්තම් සමාධිගත වීම. එතනින් ගියාම ද්වේෂය නුරුස්නා ගතිය වැරදි හොයන ගතිය, තමන්ට තමන් ශාප කරගන්න ගතිය, තමන් හිතාන ඉන්න ලෝකය ඒ විදිහටම දුවන්නේ නැති වෙනකොට ඒ ඒ අකුරට වැඩ කරන්නේ නැති වෙනට එනකොට ඒ අසහනශීලී ගතියට උත්තරේ තමයි ප්‍රීතිය. බාහනදී හම්බෙන ප්‍රමෝදේ ප්‍රීතිය. ප්‍රීති ප්‍රමෝදයක් හිතේ අන්තමට හරිනවනම් ওই द्वේෂයට හිත ඉඩ නැහැ. ඒ නිසා අද ලෝකේ තියෙන දැනුම මේ දැනට සැපමැති නිසා හොයාගෙන සැප හොයන දැනුමක් නිසා ඒක තන්නේ කර ද්වේෂ මූලික දැනුමක් මුළු ලෝකායත විශේෂම. ඒක කවදාකවත් මානවයට හොඳ පිණිස හිටින්න බෑ. ඒ මිනිහට හොඳ පිණිස හිටින්නත් බෑ. දීර්ඝ කාලින වශයෙන් මේක ඇවිල්ලා තියෙන්නේ වර්තමාන මොහොත සැප නෑ කියන පදනමේ. ඒ තාකල්ලික වැරදි. මිච්ඡා සංකල්ප. ඒ නිසා ලෝකායත විශ්යන්තිගේ ඈතට ඈතට යන්න යන්න පිළිම වැඩි වෙනවා. මිනිගුවක් පස්සේ දුවන එකවා. ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන විතර සැපයක් තුන් ලෝකෙම නැහැ කියලා බැලුවොත් මොන පරිේශනද මොන මොකක්වත් ඕනේ කරන්න. එතකොට ප්‍රීතිය ප්‍රමෝදය පහලිනවා දැනටමත් අපිට අවශ්‍ය කරන දේ ටික තියෙනවා. ඒ වගේම නිදිමතක් එන්නේ නැහැ අරමුණ මෙනෙහි කරනවා. ඒක කියන විත්තක්කේ කියලා. නිදිමත එනකොට නිදිමත නිදිමත කියලා වෙනේ කරනවා. අරමුණේ ඉන්නකොට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරනවා. සක්මන් කරනකොට වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න ඉඩපතින් නැහැ. නමුත් අපිට ටිකක් වෙලා භාවනා හරියනකොට දැන් ඉතින් මෙනෙහි කෙරුවේ නැතුවත් කමක් නැහැ කියලා යන්න ගත්තොත් ඉඩපත් වෙනවා. නමුත් සමහර වෙලාවල් වලට විතක්කේ මෙනෙහිකදී බඳතු ඉඩපත් නැතුව ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒ නිසා හරියටම යෝගාවචරය වාහනික ගියර් සෙට් එක වගේ දැනගන්න ඕනේ මේ යන කන්දේ හරියට මේ බරේ හරියට මේ ගියර් එක දාන්න ඕනේ කියලා. එනිසා කොහොමද ඒක උදුන රත් කරලා තියාගන්නේ? බොයිලර් බොයිල් කරලා තියාගෙන කොහොමද කියලා ගානට මේක රත් කරලා තියාිනවා කියන එක ඒ නිදිමත ගතිය විතක්කෙන් තමයි අපි උණු කරලා තියන්නේ. ඊට පස්සේ විචාර බුද්ධිය තියෙන තාක්කල් මේ ආස්වාසයමයි මේක ප්‍රස්වාසය නෙවෙයි හෝ හිතලුවක් නෙවෙයි මායමක් නෙවෙයි හීනයක් නෙවෙයි කියලා දන්නවනම් සැකයක් එන්නේ මේ ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් දන්නවනම් සැකයක් එන්නේ ආස්වාසයල ප්‍රස්වාසය කියලා පටලවා ගත්තොත් සැකයක් එනවා ඒක හිතපු දෙයක්ද ආයාසයෙන් හුස්ම ගත්තද නිපකම් වෙනවද කියලා දන්නේ නැත්නම් සැකයක් වෙනවා. ඒ නිසා විචිකිච්ඡාවක් එන්න විදියක් නැහැ. යෝගාචර විතක්ක විචාර බුද්ධිය විචාරේ විචාර බුද්ධිය තියෙනවා. විමර්ශන නොන තියෙනවා. ඉතින් මේ විතක්කේ තියෙනවා ਵਿਚාරේනවා. විතක්කේ තියෙන මම මේ ගියේ ආස්වාසර මේ ප්‍රස්වාසර මේ වමට මේ දකුණට කියලා අරමුණු මාරු වෙන මාරුල සංඥා මාරු වෙන ඉඳ ඇරලා ඒ එනේන සංඥාවට එනේන දැනුමට ඇති හැටියට මුණ දෙනවනම් එයා ඒකට ලෑස්ති වෙනවා මිසක් ඇයි මේක මෙහෙම වුනේ ඇයි මෙහෙම නොවුනේ ඇයි මට මේක ආවේ නැත්තේ කියලා අපේක්ෂාවක් නැහැ ප්‍රතිදී දන්න කෙනාට සැකයක් එන්නේ ඒ වගේම සුඛය ආස්වාසේ තියෙන ඒ සාන්ත සුන්දර ගතිය සමාජිත පිචි සුඛය එහෙම නැත්නම් කියන සාන්ත ඒකට කියනවා සන්තෝචේව පනීතෝච කියලා සාන්ත ප්‍රතිබව දන්නවනේ ඒ කෙනාට අතීතය පිළිබඳ සැකේ හෝ අනාගතය පිළිබඳ තිගැස්මක් එන්නේ. ඉතින් මේ ටික නැතුව විතක්ක ਵਿਚාර පීචසුක එකක් ගතා තියෙන දෙයට ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා විවේක විතක් විවේකජම් පීචසුකං විවේකජම් පීචසුකං සුඛුම සච්ච සංඥාව. ඒකේ වෙන්නේ මොකද්ද අර කාම සංඥාව තලාගෙන ඔබාගෙන යඩපත් කරගෙන විවේක විවේකජම් පීතිසුඛං සුකුම සත්‍ය සංඥාව කියන එක එනවා. එතකොට මේ යෝගාවචරය දන්නවනම් මෙතෙක් කළා කාම ගුණයන් එක පෙරලා හිටපු අසුචි වලක වැටලා ගොඩේින්න දඟලන පිරිසුදුකම කැමති තරුණයෙක් තරුණියක් වාගේ අර අසුචියෙන් ගැලවිලා මම දැන් ගොඩ ආවා. ඒ නිසා මගේ හිත ආරම්භයට යනවා. ඒකේ පහළ වෙච්ච ප්‍රීතිය මට තේරෙනවා, නිජමත නැති බව තේරෙනවා, අතීත නාගතයට සැක නැහැ. හිත මේකේ හිටියයි කිය. එතකොට ඒකට කියන්න පුළුවන් කාම ගුණයන්ගෙන් අයිත් වීම සහ මේ ධානාංග පහළ වීම නිසා ප්‍රථම ඥානය කියලා අපි සමාධි භාවනාදී උගන්වනවා. නමුත් භාවනා කරන ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් මේක ප්‍රථම ධාන වගේ වශී කරලා හරියටම කාම සංඥාවෙන් වෙන් කරගෙන දැනගන්න ධාන මට්ටම නැති වුණත් ධානසේ වශී කෙරුවේ නැතත් දැන් මගේ හිතේ කාම ගුණයක් නැහැ අරමුණේ හිත හිටියා විවේකජ මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පළවෙනි එහෙම නැත්නම් අර කාමයෙන් වෙන් වෙච්ච ගතිය ආවා කියලා දැනගන්න සංඥාව තියෙනවා නම් ආడ දැනගන්න වෙනවා ඊට ඉස්සෙල්ලා තියෙන ගුරු සංඥාව තලාව බාගෙන තමයි මේක එන්නේ කියලා. අපි ගියේ පාර එහෙම නැත්නම් කියනවා නම් ගියවතාවේ ධර්ම දේශනාවට මේක තමයි අපි ඉස්සරහින් තියාගත්තේ. අද අපි යන්න හදන්නේ ඒ පළවෙනි ධ්‍යානය වගේ විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥාව ගත කරපු එකන ආයෙත් වැටෙනවා ඇස් දෙක අරපු ගමන් අර කාම සංඥාවට ආයෙත් රූප පේනවා සද්ද ඇහෙනවා ගන්ධ රස තේරෙනවා එතකොට යා ඒ කාම සංඥාවට වැටෙනවා ඒ නිසා ඒකේන උත්සාහ කරනවා අර හෙට මම මේ පළවෙනි ධ්‍යානයට ඇවිල්ලා පළවෙනි ධ්‍යානේ අපව අපස්සට යන්න පුළුවන් ගතිය තියෙනනේ අන්න එහෙම නැතුව මට පුළුවන් ද තව ඉස්සරහට යන්න කියලා එතකොට යාට තේරෙනවා මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක විවිධ අරමුණු වලට අදිනවා විවිධ අරමුණට අදින නිසා කියන්නේ ධානයේ ඉඳද්දිත් ධානය පොඩ්ඩක් පිරීච්ච ගමන් විවිධ අරමුණට අදිනවා. අන්න ඒක නැති කිරීම සඳහා මම මේ විතක්ක ਵਿਚාර දෙක නැති කියන්නේ මෙනෙහි කිරීමකින් තොරවම අරමුණේ හිත පවත්තන. මෙනෙහි කිරීමෙන් තොරවම සතිය පවත්තන. සතිය අල්ලා හිටින යකඩට කාණ්ඩ මැල්ලු වගේ අල්ලා හිටින සමාධියකට යන්න පුළුවන්. ඒකට මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ. අනේ විවේකජ වීච සුඛ දෙක නැතුව ඒකේනා අවිතක්කං අවිචාරං අවිතක්ක ਵਿਚාර දෙකෙන් තොර අවිතක්කං අවිචාරං විවේක ජම්පේච සුඛං සමාධිත සුකුම සත්‍ය සංඥාවට යන මේකට කියන්නේ සමාධි භාවනා ක්‍රම කියන්නේ ද්විතිය ධානය කියලා. නමුත් පටපාසුත්තේ ද්විතිය ධානය කියන වචනේම සඳහන් කියන්නේ සමාධි තමත ක්‍රමෙන් තමයි විස්තර කරන්නේ. නමුත් භාවනා කරන කෙනා විපස්සනා කරන කෙනාට තේරෙනවා එළවෙලුව පිටිපස්ස යමින් අපේ ආස්වාස් ප්‍රසවාස දෙක මෙනෙහි කරන යන කෙනාට යම් වෙලාවක ආස්වාස් ප්‍රසවාස සියුම් වුණාට පස්සේ ආස්වාස් ප්‍රසවාසය මෙනෙහි කරගන්න බැරි තත්වයකටපත් වෙනවා මොකද දෙකේ වෙනස නැති වෙනවා නැති වුණාට පස්සේ ආයෙකන කලබල වෙන්නේ නැතුව කොහොමද සතිය තියෙනවනේ කොහොමද තරමුනේනේ මහිත කැඩලා නැහෙනි කියලා ආන්න අර විදියට අරමුණ නොපෙනුනත් මෙනෙහි නොකලත් තියෙන සමාධිය කඩා ගන්න නැතුව හිටියොත් විවේකජ පීති සුඛ සමාධිජ පීති සුඛ සුකුම සංඥාවට නේ. එතකොට එයා තව මේ මණ්ඩි තියෙන භාජනයක මණ්ඩි මිදිලා තව දුරටත් මණ්ඩි මිදුනා වගේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. අර ඉස්සලා තිබුණාට වෙනසක් තියෙනවා. දැන් ධ්‍යාන භාවනා ක්‍රමේ නම් මේක ප්‍රථම ධ්‍යානද දෙවෙනි ධ්‍යානද කියලා දීර්ඝ වශියක් කරා පුහුණුවක් කරා යන්නේ. නමුත් භාවනා කරන කෙනා විපස්සනා කරන කෙනා එහෙම වශයක් නැති වුණාට ඒක යන්න පුළුවන් කමක් තියෙනවා නම් එයාට. මෙන්න මේ තිබුණටදී තව සිං වෙනවා. ඒකට දෙන්න තියෙන උපදේශය මොකද්ද? අරමුණ ගොරෝසුට තිබුණත් සියුම්මට තිබුණත් සතිය කැඩලා නැත්තම් එහි මේ ගොරෝසු අරමුණ සියුම්ුනේ කියලා මේ සංඥා වෙනස් වුණාට ප්‍රශ්න කරගන්න යන්න එපා, සැක පොදවන්න යන්න එපා. එහෙමම ඒ යන අත එන්නේ eh, එන්නේ කෙලෙස් අඩු වෙන ගතිය සහ ශික්ෂාවක් හරහා යන බව නැත්නම් සතිය හරහා යන බව යෝගාචර නිතරම දැනගෙන යනවනම් එයාට පස්සට එනට වැඩිය මේකට ඉස්සරහට යන්න අනුග්‍රහ කරන්න පුළුවන්. ඒක නිසා කියනවා අත්තල් බැඳපු ඒ දණ්ඩක යන මිනිස්සයා ගොඩේදීම අත්තල අල්ලගන්නේ කියලා. ගොඩදී අත්තල ඕනේ හොඳට හයිය හේදන්න. නමුත් අත්තල අල්ලගෙන යනකොට මැදට යන්න යන්න මේ තනියේ දණ්ඩ වැලමදුළු වගේ හෙල්ලෙනවා. අත්වලත් හෙල්ලෙනවා. නමුත් යෝගාචර එන්නේ එන්නේ එන්නේ අර ස්ථිර තත්ත්වේ ඉඳලා හෙල්ලෙන තත්ත්වයට යන්නේ ක්‍රමයෙන් නිසා එයා හෙල්ලෙන හෙල්ලෙන තත්ත්වයට අපහු වෙනවා වෙනුවට ඉතින් මේක තමයි ඒ දණ්ඩේ හැටි කියලා එහා පැත්තට යනවා එහා පැත්තට ගියාම අර වැලමදුළු තත්ත්වය ආයෙ නැති වෙලා ආයෙ හයිය පැත්තකට යනවා එහා කොනේදී. අනිත් වගේ මේ සතිය මුලදිම අල්ලාගෙන සතිය ඇති කරගණ්ඩායි අරමුණක් දෙන්නේ. නමුත් අරමුණ ටික වේලාවකින් තුනී වෙන්න ඉඩ තියෙනවා. තම සතිය තියෙනවා නම් මොකටද අරමුණ තුනි උනායි කියලා ති ප්‍රශ්නේ. අරමුණ මෙනේ කරුවා නෑ කියලා ති ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ සංදිස්ථානවලදී මේ කියන දේ තේරුම් ගන්න බැරි කෙනා හැම කියන වචනයක්ම පටලවනවා. භාවනාදී හැම වෙලාවෙම අවුල් කරගන්න. ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. අට ලක්ෂ වාරයක් කියලා දීලා එයාගේ සහයෝගය ගන්න ඕනේ භාවනාව. එයාගේ යොන්සුමංස්කාරය ගන්න ඕනේ භාවනාවට. මේ වගේ සතිය තියෙනවනම් අරමුණ සියුම් වුණත් විස්තර කරගන්න බැරි වුණත් නොදන්නා ශේෂ්ත්‍රයකට යනවා වගේ වුණත් පස්සට අඩියක් තිබ්බොත් කාලේ නාස්ති වීමක් වෙනවා. විනා කුසලයක් වෙන්නේ නැහැ. නිසා මේ වෙලාවේදී කාය ජීවිත නිර්පේක්ෂ ඉදිරියට යන්න ගියොත් ඒක නාට අර ඉස්සර විවේක ජම්පීච සුඛං සුඛම සත්‍ය සංඥාව කියන එක සමාධි ජම්පීච සුඛං සුඛම සත්‍ය සංඥා කියලා ඊට වඩා සමාධි රසයෙන් වැඩි වෙච්ච සුඛුම කියන්නේ සූක්ෂම සංඥාවකට යනවා. අර තිබුණු එකට වැඩිය සූක්ෂමයි. එතකොට දැන් එයා කාම ගුණයන් වෙන් කළා කාම ගුණයන්ගෙන් කාම ගුණයන් වෙන් කළා අඳුනගෙන කාම කුලයන් කාම සංඥාවල් මාර්ගෙන් අයින් කර. කී කියතයි. ඊට පස්සේ කාම සංඥාවල් විවේක විවේක ජම්පීච සුඛං සුඛම සත්‍ය සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ එතෙන්ද ගිහිල්ලා ඒක සමාධි ජම්පීච සුඛං සුඛම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අන්නේ මේ එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කිරීම නිදර්ශනයක් වශයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ බොම්බයි ලුණු ගෙඩියක පොතු අරිනවා වගේ. බොම්බයි ලුණු ගෙඩියේ පොත්ත පිටේක හරි පැංගිරි සහිතයි. හරි ගොනෝසුයි. ඒකේ කොන ඉස්මතු වෙලා පේනවා. ඒකෙන් අල්ලලා ගලවපුවාම ඒකයට ඒ වාගේම පොත්තක් තියෙනවා කොන් දෙක පේන්නේ නැහැ. කොන් දෙක ගොඩාක් වෙලා යනවා ගලවන්න. නමුත් ඒක දවසක් විතර යනකොට වෙලිච්චාම අර කොන් දෙක විරිත්තිලා ඉවරනවා. ඒකෙන් ගලවපුවාම ඒක ඇර තියෙනවා තව පොත්තක්. ඒකේ කොන් දෙක ඇලිලා තියෙනවා. ඊටාම සියුම් ඥානයක් ඕනේ පොත්තට හානි නොවි කුණමතු කරගන්න. සෙලෝ ටේප් එකක් නැතර කරපතන වගේ. ඉතින් මේක හරියට අල්ලන්න අත ගාලා කණෙකුට උනත් තේරෙනවා මෙන්න මෙතනයි කොන තියෙන්නේ කියලා. නමුත් ඒක පහුරු ගාලා තුවාල කරන්නේ නැතුව ඒක ගලවලා ඒක ගැලවට පස්සේ ඒ ශිල්පෙම ඊගාව පොත්තටක් තියෙනවා. ඉන්දෙන්ද සියුම් එකක් මාර්ගයක් සිං එකක් මතුවෙනවා ගොරෝසු එක අයින් කරන්න අයින් කරන්න. අයින් කරන්න ඕනේ නෑ හැලෙනවා සර්පෙක් හැවහලන්න වාගේ. මෙන්න මේ හැලෙන වෙලාවට අර හැලිච්ච හැවට ආදරය කරන්න එපා. ඔක පදක්කමකට එල්ලන්න යන්න එපා. එල්ල ගන්න යන්න එපා. දිනු වෙනවයි කියලා කියන්නේ එන්නේ එන්නේ එන්නේ උරගෑ වැඩෙනවයි කියලා කියන්නේ තිබුණා හැව හැලෙන්න ඕනේ. අපි වෙලා තියෙන්නේ හැව උපාදි කෝට්ටයක් වගේ දාගන්න. අතාරපු කුණු කන්දල් සේරම ඔළුවේ තියාන තමයි භාවනාවට එන්නේ. භාවනාවේදීත් ඉදිරියට යනකොට ඔය තාන්න මාන ලාභ සත්කාර යඳුනුකම් පදක්කන් ටික කරේ දා ගන්න හදනවයි කියලා කියන්නේ අර හැලිච්ච හැව ආපහු කරේ දා ගන්න එක. උරගයාගේ මේක තියෙන්නේ. ඒක නිසා මේ එකක් එකක් එකක් එකක් කප කප කප කප මේ ඉදිරියට යන සියුම් ගමන සරුවචනාංශේ පෙන්වන්නේ වෙන ක්‍රමයක් නැහැ. වෙන එක පාරේ මේක කපලා පෙන්නන්න ක්‍රමයක් නැහැ. මේකෙන් තමයි සරුවචනසිට කියේ. ඉතින් සමහරට මේක වේගමදී. සමහරුන්න මේ හැම සංදිස්ථානෙදීම අලුතෙන් කමටහන් දෙන්න ඕන අලුතෙන් කමටහන් සුද්ධ කරන අර කරපු එකම කරපන් කිව්වට එයාට තේරෙන්නේ අර අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා ගණන් හදන්න. එයාට කිව්වොත් මේ 110 ගානේ 1450ට කීයද කියලා හදුවොත් එයා කියනවා මට 110 කියන එක නම් තේරෙනවා 1000ට හදන්නේ කොහොමද? 400ට හදන්නේ කොහොමද? 50ට හදන්නේ කොහොමද? ඉතින් කොලයක් ගන්න 1000ට මෙහෙමයි. ඉතින් ඒකට ඔය වාහය ඕනේ ඉතින් අයිතිකාට හදාගතයි. ඒ මනසට තේරෙන්නේ නැහැ ණය ක්‍රමේ. ඉතින් ණය ක්‍රමේ තේරෙන්නේ නැති මිනිස්සයාට කොච්චර කාලයක් 100ට මෙච්චරම් 1000ට මෙච්චරයි 400ට මෙච්චරයි 50ට මෙච්චරයි කියලා ගණන් හදන්න වෙයිද මේක පුරුදු වෙන්න වගේ නිසා පළවෙනි සැරේ කාම ගුණයන් අතාරපු කෙනා කාම සංඥාවන් වද දෙන හැටි දැකලා මේ කාම සංඥාවන්ගෙන් දුරු කරන්න බණ භාවනාවක් කරලා අරමුණක හිත තැම්පත් වෙනකොට කාම සංඥා වෙනකොට අරමුණේ විතක්කේ පහළ වෙලා විතක්කේ තමයි එල්ලෙන්න තියෙන වැල. අරමුණ විනයි කිරීම තමයි එල්ලෙන්න තියෙන වැල. ඉතින් ඒක උඩ කාම ගුණයන් එනකොට, ද්වේෂය එනකොට, නිදිමත එනකොට අපි මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒක සපයා ගන්නවා. නමුත් ටික වෙලා ගියා මෙනෙහි කිරීම අතහැරෙනවා. හැලෙනවා ඒ පොත්ත ගැලවෙනවා. ඊට පස්සේ අනේ මෙච්චර උදව් කරපු විතක්කේ මට නැතුව බෑ කියලා. ඒක කරේ දාගත්තොත් ගඟේ ගොඩ වුණාට පස්සෙත් පහුර කරේ තියාන යන මෝඩෙක් වගේ වෙනවා. ඒ විදිහට ඒ වෙලාවේ විතක්කේ අතහරින්නේ සදාකාලිකව නෙවෙයි. ආය වුණොත් ගන්නවා. නමුත් මේ වෙලාවේ සතිය තියෙනවනම් අරමුණ සියුම් නම් මෙනේ කරන්න බැන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම යන්න දැනගන්නවා. එතකොට යාට ඉතින් සුකුම සමාධිත වූ සුකුම සත්‍ය සංඥාවට යන්න පුළුවන්. කාට හරි මේ එකක් අනිත් එකක් මාර්ග ප්‍රතිස්ථාපනය කිරීම. ඉදං නිසයි ඉදං පජහත කියන එකයි ਸਰවඥාන්සේ ක්‍රමේ මේ නිසා මේක අතහැරපන්. නමුත් මේ අල්ලගත්තේ දිගට ගෙනියන්න ඊගාවේ කෙරුවොත් මේක අතාරින්න. ඉනිමකට නගින එක උඩින් ඇද්ද ඇල්ලුවේ නැත්නම් යටින් පය උස්සන්න බෑ. ඒ උඩින් ඇඳල්ලවට පස්සේ ඊගාව ඇඳ ඇල්ලුවේ නැත්නම් ඊගාව පය උස්සන්න බෑ. අර අල්ලපු ඇඳ වෙලාවක පය තියෙන ඒකත් අතාරින්න. ආන්නේ විදිහට එක එක අල්ලා අල්ලා අල්ලා අල්ලා ඉස්සරහට යනකොට සරුවචන සදාන් කර දෙනවා යාට වෙලාවක තේරෙනවා මම දැන් හිතේ ගෙදර දොර ඊනකොට වගේ කාම ගුණේනුත් නැහැ කාම සංඥාවල් කියන නීවරණත් නැහැ. දැන් අරමුණක් නැහැ විතක්කත් නැහැ. ඒ වුණා ඒ වෙනුවට සමාජිත පීති සුඛ සුකුම සත්‍ය සංඥාවේ තියෙන. මෙච්චර ලස්සන මේක විස්තර කළ සර්වචන්සේ ඒ පාඨයේම නැවත සඳහන් කරනවා තස්මින් සමයේ සමාජිත පීති සුඛ සුකුම සත්‍ය සංඤී හෝති කියලා ඒ සංඥාවේ මම ඉන්න බව දැනුව පහළ වෙන එක. එතෙන්ට යන්නේක එකක් දැන් මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා දන්නේ ඒක ඊහා සමානම ලොකු දෙයක් ඒක හරියට රජ කෙනෙක් ඉසපැන්වත් කරලා අභිෂේක කරනවා වගේ. ඒ මොකද මේ සංඥා නැති කෙනෙක් මේ සබේතලේ කවුරුත් නැහැ. නමුත් මේ මේ ගෙවන් කෙරුවේ මේකයි දැන් ඇවිල්ලා ඉන්නේ මේකයි කියලා දන්නේ නැත්නම් එයාට ඒක කිසිම ආනිසංස ලබන්න බෑ. ඒකේ බුද්ධියක් නැහැ. ඒක හරියට අම්මා තාත්තා ඉන්නකම් කියනවා මේ ඉඩම් ටික උඹලා බෙදාන කාපල්ලයි කියලා. අම්මා තාත්තා මැරුණාට පස්සේ ගෙදර සහෝදර සහෝදර කාකොට ගන්නවා. ඉතින් ඌට ඉඩම බෙදලා ඔප්පුව ගන්නකම් Tamanne බුද්ධියක් නැහැ. පුළුවන් බලපාරය කාන කනවා. ආන්නේ වගේ තමයි ඊට අම්මලා තාත්තලා ඉන්නකොටම කියන්නේ මේක ඔය කියන සිනියාදාරියන්නේ රටේ නීතියට. ඕගොල්ලන් කැමති විදිහට කොපලා මගේ මට අල්ලක් හරි කමන්නේ තීන්දුවක බෙදලා දෙන්න කිව්වොත් බුද්ධිය තියෙනවා. නැත්නම් අම්මා තාත්තා මැරලා ගියාට පස්සේ මේ ඉඩම අපේ තමයි. නමුත් එක බඩ වල දෙකට කඩාන ආපු හතුරෙක් ඉන්නවා. ඕකා කරන්නේ අර ටික තේරම කනවා. ඒකටවත් දෙන්නේ. ආන්නේ වගේ තමයි තමන්ගේ කොටා තමන් වශයෙන් දන්නේ නැත්තම් අඳුනක් නැත්තම් ඒක බුද්ධියක් නැහැ. ඒ වගේ මේ සමාජිත පීතිසුඛ සුඛම සත්‍ය සංඥාව එකක්. ඒ සංඥාවයි මේ තියෙන්නේ කියලා දැනගන්න එක වෙන එකක්. බැලුව බැලමට නම් ඒක බුදුහාමුදුරන්ට විතරයි තේරෙන්නේ. අපිට ඒක තේරුම් ගන්න බැරි වෙයි කියලා හිතනවා. මොකද ඒ තරම්ම මේ නාම ධර්මයක් ගැන කතා කරන්නේ. නමුත් භාවනා කරනකොට කරනකොට අඩු ගානේ ඉස්සර පස්සර තියෙන මේ දෙකයි කියලා දන්නවනම් දැනගන්න පුළුවන් මම මේ ඝන ගමනේ මෙච්චර හැතැම්ම ගන්න තියෙන අඩු ගානේ මෙන්න මේ ප්‍රමාණය මම දැන් ගත කරන්න කියලා සාමාන්‍ය හැඟීමක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් හුඟ දෙනෙක් කියන්නේ ඒක ගුරුවරයෙක්ගෙන් අහනවා මට මෙහෙම වුණා දැන් මං කොතනද ඉන්නේ කියලා. ගුරුවරයා බලලා නෙමෙයිනේ කියන්නේ. කනා බල්ලන් ගහලා නේ කියන්නේ ගුරුවරට අත්දකින්න බෑනේ. ඒ ගුරුවරයා කියන්නේ අර වචන ටික අහලා තමයි. ඒකත් එක විදිහට සැනසුමක් තමයි. නමුත් අන්තිමට මේ සූත්‍රයේ ਸਰවචාන් සඳහන් කරලා තිනවා සමාජිත පීති සුඛ සුකුම සත්‍ය සංඤී තස්මින් සමයේ හෝති. ඒක නදන්නවා මේට ඉස්සලා තිබුණේ මෙනෙහි කරමින් පවත්තන සමාධියක්. දැන් මේ මෙනෙහි කරමින් පවත්තන සමාධිය මෙනෙහි කිරීමක් නැතුව සමාධිය ඔපණම් වෙලා පේනවා. සමා විවේක විතක්යෙන් තොර සමාධිය ප්‍රකට සූක්ෂම සංඥාවකට මගේ හිත ගියයි කියලා අන්නේ සංඤී වෙච්ච දවස් තමයි යාට ඒකේ ආස්වාදය ඒකේ සමාදන් වීම සාක්ෂාත් කරන වෙන්නේ. මේකෙන් පේන්න තියෙන අපි ළඟ මේ සංඥාව පැටිලා පැටලිලා ඇමනිලා ගෝම සංකර වෙලා ඕන වෙලාවක තියෙනවා. ඒක වෙන් කර ගන්න බැරි කමයි තියෙන්නේ. මේ පොළවේ 100.05ක් රත්තරන් හැම තැනම තියෙනවා. කාටවත් ඒක වෙන් කර ගන්න බෑ මොකද ඒ වෙන් කරන්න යන මුදල රත්තරන් කඩෙන් ගන්නවට වැඩිය වැඩි. යම් වෙලාවක ඒ ප්‍රශස්ත මට්ටමින් වැඩි වුණොත් විතරයි ආයෝජකේ සල්ලි දාලා රත්තරන් වෙන් කරන්න යන්නේ. මොකද වෙන් කිරීමේ කටයුත්ත හරි වීදන් විකයි. ලාභ සහිත වෙන්න නම් පොළවේ මීට වැඩිය රත්තරන් තියෙනවා. නමුත් තියෙන බව දැනගන්න එක එකක්. දැනගෙන ඒක වෙන් කරගත්තේ නැත්නම් බිස්නස් නැහැ. ඒ නිසා අපේ හිතවල හැම වෙලාවෙදීම සමත වශයෙන් හෝ සමා විපස්සනා වශයෙන් මේ සංඥා தত্ত্ব තියෙනවා. ඒක මනුස්සකම දෙනකොට පැකට් එක ඇතුලේ තියෙන එකක්. අපි දන්නේ නැහැ. ඒක නිසා කලවම් වෙලා තියෙනවා. රත්තරන් ටික පසුත් එක කලවම් වෙලා තියෙනකොට මොන විදියෙන්වත් ඒ රත්තරන් කියලා නමක් මට ආවිච්ච වෙන්නේ නැහැ. ඒක නිසාම පංසු දෝන සූත්‍රය කියලා සරුවචාන්සේ සූත්‍රයක් පෙන්නනවා. ඉතලා රළු බොරළු අයින් කරපන්. අයින් කරලා ඉවරලා මඩ හොදලා අරපන්. ඊට පස්සේ රොන් මඩ අතහැරපන්. ඊට පස්සේ රත්තරන් කෑල්ල වටේ ගෑවිලා තියෙන කහට අයින් කරපන්. අන්නේ විදිහ තමයි අපි ඉස්සරහම කාම අයින් කරනවා. ඒ කාම සංඥාව අයින් කරනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අයින් කරනවා. එතකොට තමයි මේ සමාජිත නැත්නම් සමාධියෙන් හටගත්ත ආ වූ ඊටාම සූක්ෂම සංඥාවක් එනවා. අන්නේ ඇවිල්ලා එක චිත්තක්ෂණයක් තියෙන්න පුළුවන්. දෙක තුනක් තියෙන්න පුළුවන්. විනාඩි දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒක නා දන්නවනම් මේක ඉස්ලාම මෙනෙහි කරමින් කෙරුවේ. දැන් මෙනෙහි කරමින් පවත්තන සමාධියට වඩා උතුම් සමාධියක් තමයි මෙනෙහි නොකරමින් පවත්තන සමාධිය. ඒක හරියට කියනවා නම් බයිසිකල් එකේ හැන්ඩල් එක අල්ලගෙන පදිනවට වැඩිය ලොකු දක්ෂකමක් තියෙනවනේ හැන්ඩල් එක අතහැරලා පදින්න. ආධුනිකයට බෑ. ආධුනිකය අත් දෙකම අල්ලගෙන හයියෙන් කරන තව කෙනෙක් අල්ල තමයි පුරුදු වෙන්නේ. ඔව් පුරුදු වෙලා ගැම්ම ගත්තට පස්සේ යාට පුළුවන් හැන්ඩල් එක අතහැරලා පදින්න. අතහැරලා පැදිල්ල දක්ෂකමක්. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක බයිසිකල් හැන්ඩල් එක අල්ලගන්න. විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ගැම්මට මෙහාට මෙහාට ඇඟ නමලා බයිසිකල් එක වලක්පම මගාරවන යන්න පුළුවන් තරමට කන්දක නැම්මක ගන්න පුළුවන් තත්ත්වයට යන්න පුළුවන් මේ මාසය දක්ෂයි. ඉතින් මේක එතෙන්ද ගිය කෙනාට උනන්දුකාරක අදිෂ්ඨාන ශක්තිය වඩන චිත්ත ශක්තිය වඩන එක. ගියේ නැති කෙනාට කතා කරනකොට මොනවා මේ හාමුදුර කතා කරනවද දන්නේ අපිට මේ ග්‍රීක්ද තේරෙන්නේ නැහැ මොනවද තේරෙන්නේ නැහැ කියලා අවුල් වෙනවා ඒ නිසා අපිට මේ වගේ ධර්ම දේශනාවක් එක විනාඩි 10කින් 15කින් පැයකින් කරන්න බෑ. කරලා කරලා එකක් උගන්වලා ඒක ටිකක් පටල කරලා වරද්දලා තල්ල කඩාගෙන දත බිම ඇනගෙන ආයෙත් දවසේ කර කර කර කර තමයි යන්නේ. නිසා පොට්ටපය සූත්‍රය බොහොම දිග සූත්‍රයක්. ඒකෙදි මේ මුල හරිය අපි මේ ගත කරන්නේ මේ සමාධිය එන තමයි නීවරණ එන තමයි පරිඋත්ථාන කෙලෙස් අයින් කරගෙන යනකොට ඒකත් එක කැපීමෙන් කපන්නේ කැකුම් හතරකින් පහකින් ටික ටික ටික ටික කප කපා කප කපා ගෙවම් කර කර ගෙවම් කර කර යන්නේ හැමදාම ගියක ආයේ මුලට යනවා. මුල ඉඳලා හෙටත් ආයේ සුද්ධ කරනවා. ආයෙන් දවසේ ආයේ මුලට යනවා. ආයේ සුද්ධ කරන යනවා. ඒකට ගොවිතැනක් වැඩ කරන මිනිස්සෙක් හැම කන්න එකටම පස්සේ ආයේ බින්නගමක් කරන්න ඕනේ. ආයේ නිරි සහින්න ඕනේ. සහලා හදන්න නමුත් අස්වද්දන තරම් අමාරු නෑ. අස්වද්දන තරම් ගල් මුල් අයින් කරන්න මේ මේ මට්ටම් හිටින්නේ නැහැ. නමුත් හැම කන් එකටම අලුත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ගැව්වොත් බේතක් එහෙම තනකොළ නොෙන්න භෝගේ ඉන්නෙත් නැහැ. භෝගෙත් මැරලා යනවා. ඒ නිසා මේ රටන තමයි තියෙන්නේ. නිසා මේ මේ කියන සමාධිජ සුකුම සත්‍ය සංඥාවට ආවත් පීති සුඛ සුකුම සත්‍ය සංඥාට ආවත් පහුවෙන්ද ආය කාම ගුණයට වැටෙනවා. ආය කාම ගුණය දැනගන්න එක සංඥාවක් විතරයි. කාම ගුණේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන කාමයේ අතහැරලා පැත්තකට ලැජ්ජ බලන්න. ඊට පස්සේ කාම සංඥා එනකොට දැනගන්න ඕන ඕක මේ ස්වභාවයේ හේතු ප්‍රත්‍යයෙන් ඉන්නේ මම අරමුණකට හිතේදීමෙන් අරමුණකට නිවේෂණය කිරීමෙන් ඇසුරු කිරීමෙන් අරමුණු විවිධ අරමුණු දිගේ දුවන ගතිය නතර කරන්න ඕන. ඊට පස්සේ මේ අරමුණේ ඉන්නකොට ඉන්නකොට ගෙවෙනවා. ඒක බුදුහාමුදුරු කරන දෙයක්වත් බෝධකාවචර කරන්න ගන්නේ. ඒ ගෙවෙනකොට කලබල වෙන්න එපා. ඕක දුන්නේ අර කාම ගුණයන් නැති කරන්න විතරයි ඔය ආරවුණත් ගෙවෙනවා. ගෙවෙනකොට සංඥාවත් ගෙවෙනවා. ආන්නෙම ගෙවෙනකොට සතිය කරනවා කියලා සැක නොහිතන තාලෙට සමාධි කැඩුනා කියලා සැක නොහිතන තාලෙට නිින්ද නොයනවා කියලා සැක නොහිතන තාලෙට අරමුණ ආයෙන් ආයාසින් හුස්ම අරගෙන ගොරෝසු කරන්නේ කියලා සැක නැතුව කරන්න පුළුවන් තරම් ලෝකෙ තියෙන දක්ෂ යෝගාවචරය තමයි. එයාට තමයි දක්ෂ යෝගාවචරය කියලා කියන්නේ. හැබැයි එයාට උනත් අනිද්දාසේ පටන් ගන්නකොට ආය කාම ගුණයෙන් පටන් ගන්නවා. ඒ නිසා මේක නැවත නැවතත් ඒ පාරෙම හොද හොද හොද හොද සුද්ධ කර කර සුද්ධ කර කර යන කෙනාට ඇති දැනුම ඒ අත්තර ධාරහ ක්‍රමවේදී හරයන දැනුම බුදුහාමුදුරන්ගේ නෙවෙයි. ඒක තමන්ගේම අත්පුරුද්ද. කලපුරුද්ද. මේ කලපුරුද්ද ගන්න බුදුහාමුදුර තමන් කරපු හැටි පෙන්නලා දෙනවා. කරපු හැටිමයි පෙන්නලා දෙන දෙයියන් දීපු ක්‍රමයක්වත් ඉන්ද්‍රජාලයක්වත් මන්ත්‍රයක්වත් යන්ත්‍රයක්වත් නැහැ. මේක කරන්න කර කර යනකොට මගේ සුකුම සත්‍ය සංඥාවල් හරහා තිබුණු තිබුණු ගොරෝ සංඥා ගෙවි යනවා බැන්සලා කුල් කරනවා ලාල. බැන්සලා කුල් කරන් කුල් කරන් ගෙවෙනවා. ඊට බඳවපත් වෙන්න පත් වෙන්න ගෙවෙනවා. පියක් ගහන්න ගහන්න ගෙවෙනවා. ගලක් අඟ දිගේ පෙරලි පෙරලි බෝල වෙන්න වෙන්න වෙන්න ගෙවෙනවා. ඉතින් අපි අර ගෙවීම දකින්න නැතුව කතා කරාට සර්වචන්ස මේ පොට්ටපාද සූත්‍රය පෙන්වන්නේ ඒ සංඥාව ගෙවි යන ක්‍රමයකට. ඉතින් ඒ යෝගාවචරය පරියන්කේදී මේ වගේ ඊටාම සමාධිජ සුකුම සත්‍ය සංඥාවට ගියාට සක්මනේදී මෙච්චර යන්න නැතු වෙන්න ඉඩ තියෙනවා. සක්මනේදී සංඥාව ආයෙ ගොරෝසු වෙනවා. නමුත් ඊයේ සක්මන්ට වැඩිය අද සංඥා සක්මනේ ටිකක් සියුම් වෙන බතියක් තේරෙයි. ඒ සක්මනේ ගිහලා ගෙදර දොර වැඩවලට ගියාම ආයෙ ගොරෝසු වෙනවා. ගෙදර ගෑනිට කතා කරන්න ඕන බියට අත කැපෙනවා, දත හැපෙනවා, අත පිච්චෙනවා. ඒකෝට සංඥාවල් ගොරෝසු. නමුත් වෙන්ද තරම් හැල හැපිලි අඩුයි. ටික ටික අඩු වෙනවා කියලා ඒ සක්මන අමාරු පරියන්කත් එක තන්තන් දෙකරා. පරියන්කේ අමාරුයි සක්මනත් එක්ක. එදිනද වැඩත් එක්ක. හැම වැඩකදීම Tamange මේ විදියට හැලහැප්පිලි අඩු වෙලා බොහොම ටික ටික ටික ටික ශිෂ්ටාචාර වෙන ගතිය පේනවනම් ඒ යෝගාචර දැනගන්න මේක ඉක්මන් කරන්න යන්න නරකයි. නමුත් ඊයේ Tamanට යම් දැනුමුතුකමක් තිබුණා නම් ක්‍රමවේදයක් තිබුණා නම් එච්චරම තමයි ලොකු දෙයක්. වෙන කාටවත් උදව් කරන්න බෑ. ඒකම නැවත නැති යොදෝදා යන්න යන්න යන්න යන්න මේ සමාධිජ සුකුම සත්‍ය සංඥාව ඊටත් වඩා තවත් සියුම් සංඥාවකින් අයින් කරනවා. අයින් කරුවට පස්සේ තමයි තේරෙනවා මේක මහා ලුකට කතා කරාට මේකත් ඒ වෙලාවට ගුරුසුක අයින් කරන්න ගත් එකක් විතරයි. දැන් මේක අයින් කරන්න ඊට වැඩිය සියුම් එකක් ගන්න. ඒක උපමාවට කියන්නේ මේ කකුල කට්ටක් කනිච්චාම ඇනිච්ච කට්ටට වැඩිය සියුම් කට්ටක් ඕනේ අර කට්ට අයින් කරන්න. කට්ටක් අයින් කරන්න වෙන උපකරණකින් බෑ. කට්ටෙමයි අයින් කරන්නේ. ඉතින් පිච්චිච්චාම දාන්නේ පිච්චිච්ච තෙල්. පිච්චිච්ච තෙලෙන් විතරයි පිච්චිච්ච තුවාලේ තනිව කරන්නේ. ඒ නිසා ඒකින් එක ඒකින් එක අයින් කරන යනවා මේක සාමාන්‍යයෙන් ගොඩේ කතාව කියන්නේ හොරෙක් අල්ලන්න හොරෙක්ම තියන්න ඕනේ. හොරා තමයි දන්නේ ඒ හොරා ඇවිල්ලා වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය ශිෂ්ටාචාර මනුස්සයර තේරෙන්නේ නැහැ. ඒ නිසා හොරෙක් අල්ලන්න ඕන නම් හොරෙක් තියන්න. බුදුජානක අපිට අපිට කෙලෙස් වලට ගහන ක්‍රමයටම උන්වහන්සේ කෙලෙස් වලට ගහන්නේ කෙලෙස් කරන ප්‍රෝඩාවල් දැනගෙන. නිසා මේ වගේ සමාජිජ පීතිසුඛ සුඛම සත්‍ය සංඥාර්ගියේ කරා මම දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවායි කියලා අඬ හරපාන්න ගියොත් හෙට කක්ක කොටට වැටෙනවා. හෙට දැනගන්න ඕනේ හෙටත් මං ආයෙත් කාම ගුණයට වැටෙනවා. ඒ කාම ගුණය ඉඳලා මෙතෙන් යනකම් මයි ක්‍රමශා විදි ටික විතරයි. මේක නිෂ්ඨාව නෙවෙයි. තව ඉස්සරහට යනවා. අන්නේ විදිහට එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරන යන ගමනක් නිසා සර්වඥාන්ස කියන්නේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා එකින් එක එකින් එක සුද්ධ කරමින් යනවා ඒකට කියනවා අනුපුබ්බ පටිපදා අනුපූර්වෙන් යන්නේ ඒ නිසා මේ පිළිසකට බණ කියන්නේ ගියාම දෙන්නේ එක තැන නැහැ මේ මේ ඉන්න එකනට තේරෙනකොට ඉස්රායිල් එකනට කියනවා අයියෝ ඊයේ කියව එකමයි කරන්න ඕක අහන්න ඉන්න ඕනේද මේ ළඟදිත් මට එක්කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ එක බණක් කියන ගාම කාරණා තේරුම් ගන්න බණ 17ක් 18ක් අහන්න ඕනේ බැරිද ස්වාමීන් වහන්සේ 17 18 එකට කරලා දෙන්න කියලා. එයාට තේරෙන්නේ මේ එකම දේ කියනවා. අහපු නැති මනසේ තියෙනවා මේ ගැඹුරු ධර්ම අපි වගේ ගිහියන්ට කතා කරන ඕවා මේ අරණ්‍යයකට භික්ෂුන් වහන්සේලාට කියන්න ඕන දේවල්. මේ දවස් දෙකට භාවනා කරන්න ආපුවාට මොකටද ඔය ගැඹුරු කතා කතා කරන්න කියලා පල්ලෙහා ඉන්න කට්ටිය බයින්නේ. ඇහිච්ච එක නගෙන අම්මෝ බුදුහාමුදුරු වගේ ස්වාමීන් වහන්සේ මට්ටම කිව්වා වගේ කියලා එයා මහා ලෝකෙට කියන ඔය ඔක්කොමලා පච කියන්නේ. තුන් දෙනාම නිකන් කට්ට කට්ට කට්ට චාවඩ කියන කතා. ඌ හෙට වෙනස් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ බුදුමන කියන එක. බණ කියන්නේ එකම දේ නැවත නැත් කියනකොට තමයි මේ අකා බණ කියනවා වගේ කියලා කියන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ බණට ගෞරවයෙන් නැවත නැවත අහන්න අහනකොට අහනකොට උඩින් කියන කතාව වෙනා යටින් තේමාවක් යනවා. ඒ තේමාව අල්ලගත්තට පස්සේ ඒ තේමාවේ ඒ පසුබිමට සාපේක්ෂව දෙන විවිධ නිදර්ශන රූපක උපමා තියෙනවා. ඒ රූපක උපමා වල තේමාව නැහැ. තේමාව තේරුම් ගත්තට පස්සේ තේරෙනවා බුදුජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරාට මේ ගොරෝසු දේ සියුම් දේ ප්‍රතිස්ථාපනය කිරීම තමයි දිගටම තියෙන්නේ. ඒ නිසා අපි ගොරෝසු දේ ගොරෝසු දේ වශයෙන් දැනගන්න ඕනේ. සියුම් දේ සියුම් වශයෙන් දැනගන්න ඕනේ. මේ ගොරෝසු දේ සියුම් දේ ප්‍රතිස්ථාපනය වුණත් දන්නේ නැත්නම් බූරුවගේ පිටේ අකුරු බැඳා වගේ තමයි. ප්‍රතිස්ථාපන වෙනකොට මේ සිද්ධිය දන්නවනම් එතකොට බුදුන් සී වෙනවා. ධර්මයේ සී වෙනවා, සංඝයා සී වෙනවා, සීලයේ සී වෙනවා. ඒක නිසා සුකුම සමාජිත පීතිසුඛ සුකුම සත්‍ය සංඥාව ආවට පස්සේ සමාධිජ පීතිසුඛ සුකුම සත්‍ය සංඤී. මේ සංඥා තීරුම් ගත කෙනෙක් බවට පත් වෙනවා මේ දෙක අකාලිකවම සිදුවේ. කාලයක් ගන්නෑ. නමුත් සංඥාව තියෙන එක නම් මම මේ සංඥාවේ ඉන්න බව තේරුම් ගත්ත බව කියා ගන්න බැරි නම් ඒක සමාදන් වෙන්නේ නැත්නම් ඒක සාක්ෂාත් කරණයක් නැත්නම් එයාට බුද්ධියක් නැහැ. ඒක නිසා අපි නිතරම ඒ යම් කිසි ප්‍රයත්නයක් නිසා මේ தත්තට ආවට පස්සේ ඒක සංසන්දනාත්මකව ඉස්සර තිබුණ එකට වැඩිය මේක සියුම් වුණා කියන එක දැනගෙන ඒක බුද්ධිය අල්ලගෙන හයියෙන් අල්ල ගන්නවා කියන එක නෙවෙයි තියෙන්නේ. මේ ක්‍රමයේ තමයි යන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ ඒකට මේ භාවනා මධ්‍යස්ථානිකම ඉන්න ඕනේ නැහැ. ඒ ජීඳා කටයුතු කරනකොට සියුම් වීම වෙනවා. හිටගෙන ඉන්න කොටත් වෙනවා. ඉඳගෙන ඉන්න කොටත් වෙනවා. අපි පටන් ගන්නකොට නම් සිල් අරගෙන සුදු ඇඳගෙන හෙල්ලෙන්නේ නැතුව පරියන්කයෙන් ඉඳගෙන ආනාපානෙ වගේ එක දෙයක් කරන්න පටන් ගත්තට තියෙන්නේ ඉන්න කොතනක හිටියත් ලොකු සංසලියල් තියෙනවා තියෙන තැටින් පටන් ගන්න දන්න දෙයින් පටන් ගන්න. කවුරු හරි හිතනවා මේ මේ දේ තියෙන්න ඕනේ මේ දැනුම තියෙන්න ඕනේ කියලා ඒක කවදාවත් පටන් ගන්නෙම නැහැ. ඕනම භාවනාවක් දන තැනින් පටන් ගන්න පුළුවන් තියෙන තැනින් පටන් ගන්න පුළුවන්. එතකොට එන්න එන්න සියුම් වීම සිදු වෙනවා නම් ඒ සියුම් වීම ගංගේ ගලාගෙන යන ගඟක් ගලක් කැපෙනවා වගේ පැන්සලක් එන්න එන්න එන්න උල් කරගෙන උල් කරගෙන යනවා වගේ පිහක් ගන්නවා වගේ තමයි සිව් වේගන යනවනේ. ඒක මම අර කිව්වාගේ රූප වේදනා සංඥා සංකාර කියන ඕන පැත්තකින් කියතයි. මේ පොට්ටපාය සූත්‍රය සඳහන් කරන්නේ සංඥාට සාපේක්ෂව ඒ නිසා හැම කෙනෙක්ම මේ සිදු වෙන වෙනසට අවදි වෙලා එළඹ ඉඳලා උච්චන්න වෙලා ආසන්න වෙලා එක දැනගත්තොත් එයා gedara තියෙන දෙයක් ගැන දන්නේ. අපේ වෙලා තියෙන අපි අනුන්ගේ දේවල් ගැන හොයන්නේ. ඇතුළේ වෙන දේවල් නෙවෙයි හොයන්නේ. එතකොට ඒකේ සීමාවක් කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම අපිට මේක කරන්න බෑ. හැම කරන හැම ප්‍රයත්නයකම සාර්ථක වෙන්නේ නැහැ. නිසා සාර්ථක වීම පිළිවෙලකට යන්න නම් අපි හරි ගියත් වැරදුනත් නිත්‍ය කාලසටහන දිගට කරගෙන යන ගමන් පසුයුමසු මුකුත් කෙරෙනවා. ඒකට තවදි වෙලා ගියොත් අපිට තේරෙයි අපි ටික ටික ටික ටික ගෙවම් කරමින් ඒ પરමාර්ථයට යන්නේ. ඒක නිකන් අපේ පැත්තේ ගම මේ කතාවක් තියෙනවා. සිරීපාද යන්න කියලා හිතාගෙන අපි මොන දේ කෙරුවත් තමන හැම පියවරකින්ම පද්මෙට ලං වෙනවා. අපි මේ සිරීපාදට යන බත් බඳින්න කේල් ගහ ගන්නට යන්නේ කේල් කොලයක් කපන්න. නමුත් ඒ ගමනමුත් වෙන්නේ සිරීපාද ගමනට පියවරක් ලං වෙනවා. ඒක නිසා ටික ටික ටික ටික මේ සුද්ධ වෙන පිරිසුදුව තමන් සමාදන් වෙමින් සාදුකාර දිදී යනවනම් අපි හැම වෙලාවෙම නිවන පැත්තට යනවා. එහෙම නැත්නම් අපිට කියන්න තියෙන අයියෝ ඊයේ තිබුණ සීලිය අද කැඩුනා ඊයේ තියෙන සමාධිය අද කැඩුනා. ඊදුණු සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවා. නැත්නම් කැඩි කැඩි හැදෙන එකක් බව දන්නවනම් කැඩෙන එක උගේ වැඩේ. හදන එක මගේ වැඩේ කියලා දන්නවනම් ඒ මනුස්සයාට කැඩෙන්න කැඩෙන්න නැවත හැදීමේ ක්‍රමවේදය ශිල්ප ක්‍රමය දිනු කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද ධර්ම දේශනාවත් මේ ශීල දිනාට ඒ වාගේ Taman දන්න දේ උපමට්ටම් කර ගන්න ශක්තිය ධෛර්යය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙහෙදි පුරුද්දක් තියෙනවා පරණ පුරුද්දක් ධර්මදේශනා ඉවර වෙලා මේ දේශනාව සම්බන්ධව කිව යුතු කළ යුතුයක් තියෙනවා නම් කෙටි වශයෙන් කෙටියෙන් පිරිසුදු කරගන්න පිංස සිළු වේලාවක් කරගන්න නිසා කාට හරි මේ ධර්ම දේශනා සම්බන්ධයෙන් කිව යුතු කළ යුතු පිරිසුදු කරගත් යමක් තියෙනවා නම් ප්‍රශ්න ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සම්මසාරද සංඥා නිරෝධේ කියන එකේ මේ සංඥා නාගන්නා කියන එක සමානකමකට සම්බන්ධ තියෙනවා සංඥා නිරෝධයට ඉස්සර වෙලා යව නේව සංඥානා සංඥායතන තමයි මේ තිප්පොළ වශයෙන් පාවිච්චි කරන්නේ. අපි දඩයක් කාර්යෝ තිප්පොළවල් තියෙනෝනේ. සත්තු එන නැත්නම් අල්ලන්න තිප්පොළේ ඉන්නේ ගිහිල්ලා. ඉන්නකොට තමයි එතන ඉතින් මේ වතුර කඩක් ළඟ හරි සත්තු යනවා එන ඔය වගේ නේව සංඥානා සංඥා කියන්නේ සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒක සංඥා තියෙනකොට එයා දන්න ඕක නැති වෙනවා. නැති වෙනකොට දන්න ඕක එනවා. ඔය එකකට ගන්න අඩු කියන දෙයක් නැහැ. නිකම් මුහුදට allele ඉන්නා වගේ. ඒක එක රැලක්වත් ස්ථිර නැහැ. සංඥා වෙනවා. සංඥා ඉස්සරහි සංඥා වලට බය වෙනවනේ කෙලස් වෙනවා. නම්මන දැන් නැහැ. එයා ඉන්නේ යන්න. හැබැයි ගියාලා සංසිඳුනට ආයෙනවා. ඒ නිසා සංඥාවයි කියලා gadu ගන්නේ නැහැ. ඒකත් හොඳ තිප්පලක්. ඉසර සංඥාවට චෝදනා කරා වර්ගකරණය කරා හොඳ නරක බැලුවා දැන් සංඥාව එනවා එනකොට තියෙන බව දන්නවා ඒකට සංජී වෙනවා අනික දැන් සංඥාව නැහැ මතක නැහැ ඒ දෙකේ වෙනස නැති මට්ටමට යනකොට ඒක නේව සංඥා නා සංඥා දෙන වශයෙන් නමුත් එතන රඳා පවතින්න පුළුවන් බුදුන්සේ කියන එතන රඳුනොත් ඒ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා හිර වෙනවා සංඥා නිරෝධය කියලා කියන්නේ ලස්සනට කියනවා සංඥා නැති තැනදී සංඥා නැති බව දැනගන්න බෑ සංඥා නැති බව සංඥා නැතුව හිටිය කියලා දැනගන්නේ මේ විවේකේ ඉඳලා විවේකේ කැඩිච්ච වෙලාවේ දන්නවා මම මෙතෙක් වෙලා ඉඳලා තියෙන්නේ දන්නේ නැත්නම් කියලා. එතකොට කැඩිච්ච එක පිළිබඳව අපි රණ්ඩු කරනවා ආරෝ කරනවා යුද්ධකෙ විතරක් අර තිබුණු සංඥාව කැඩුනායි කියලා. එහෙම නැත්නම් අනේ මීට ඉස්සලා හිටියේ මම අතරම වෙලා අභ්‍යග්ග වෙලාද කියලා ඊට ඉස්සලා තියෙන සංඥා නැති තැන අව탁සීරු කරනවා. ආන්නේ මොඩ කන් කරන්නේ කරන්නේ නැතුව දැන් ගොරෝසු වුණාට මීට ඉස්සලා තිබුණේ සංඥා නැති තැනක් ඒකයි Nirodhe කියන්නේ ඒකටයි මට යන්න ඕන කියලා අන්නේ හීනකට අවදි වෙන්න වගේ එකට පුරුදු කරන එක තමයි සංඥග්ගේ ඉඳලා නිරෝධයට කරන නිරෝධය සඳහා කරන ප්‍රයත්නය ඒක මේ ගා කුඩට ගියාට පස්සේ සරුංගලයක් සරුංගලේ නූල කඩලාට ලබනවා. උඩට ගිය සරුංගල අපිට බාලා ගෙදර ගෙනියන්නේ ආසහිතෙන්නේ කවදාකවත් මං අදපු සරුංගලයක් මෙච්චර උඩ ගියේ නෑ කියලා. නමුත් සමහර විරාට අපේ පැත්තේ හිටියගේ උට කන පොඩි කොල්ලේ නිකන් සරුංගල් බාස් කියලා කියන්නේ. පුදුම දක්ෂයි. ඒක උගේ වැඩි උඩට ගියාට පස්සේ කඩලා ඇරියට පස්සේ උඩ ජොලියක් තියෙනවා. එච්චර. හොඳටම හදපු සනගලේ කඩලා අන්න වගේ සංඥාව අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා එතෙන් දිගනවා. අපෝ සංඥාවක් ඇවිල්ලා නෙවෙයි ඒක කරන්නේ. නැතුව තීන්දුව ඉවර කරන්න හදන. ඒක වචනෙන් කියන අමාරු. තර්ක කරන්න අමාරු. ඒකට ඒකයි නිව සංඥානා සංඥාති කියන්නේ තිප්පොලක්. සත්‍ය අනේ දන දඩයන් කරන්න පුළුවන්, හක්කලක් කරන්න පුළුවන් තිප්පොලක්. ඒකට ආස වෙන්න ඉඩ තියෙනවා. ඔය සංඥා නිරෝධයට කියව ඉතින් ආශ කරන්න දෙයක් නැහැ නේ කරන මෙනු කරන දෙයක්වත් නැහැ. ඒ ඉතින් අර නේව සංඥා නාසඤ්ඤාට සාපේක්ෂව තමයි මේක කියන්නේ. නෑ සමතෙන් තමයි ওই වචනේ කියන්නේ නේව සංඥා නාසඤ්ඤා ආයතනයක් කිය. ටිප්පොලක් ගැන කතා කරනවා. ඒ සමතේ කා නිවන් දකින්න බෑනේ. බුදුරජාණන්සේ උද්දකාරාම පුත්‍රකාට ගියා උතෙන් ගියානේ. ඊට පස්සේ තේනවා මේක නිකන් බීමක් බීමත් ගතියක්. මතේ රිච්චාම ආයෙ කාමයට වැටෙනවා. බීලා ඉන්න වෙලාව නම් දිවන් දක්වා වගේ ඉන්න පුළුවන්. සූස්තිය කියලා ගත්තේ. විශේෂ මේ මාව සූස්තිය කරන්නේ නැතුව ඕන දෙයක් කරගන්නේ. ගංජා කාලා ඇවිල්ලාට පස්සේ ගාලා සර් මේ සූස්තිය කරගන්න නැතුව ඕන දෙයක් කරගන්නේ කියලා ගහලා වැන්නේ එකට දැම්මයි ගන්න සූස්තිය කරන්නේ මේ. ඒ වගේ නියව සංඥා නායතන සූස්තියක්. හැබැයි කාටවත් කරදරයක් නැහැ. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ නමුත් ආපෝ කරගලා ආය වැටෙනවා සංසාරේ. එතනිලා යන්නේ මේ සංඥා නැති නිරෝධයට යන එකක් ගැන ඒක හරීම විප්ලවකාරී. ඒක කොටින්ම කියනවා සියදීනස ගැනීම. සිස්. ඉතින් ගියාරසේ නූල කපලා. කපන්න දෙයක් නැහැ. ඉතින් කවුද කැමති මෙච්චර උඩට ගියාට එයාට ඕන පාටියක් දාලා කෑ කියා බාන්නේ මට නේව සංඥාන ආසානයත් දෙනවා මට නිරෝධයක් තියෙනවා කියලා කියන්නයි ආදන්නේ එයා කරන දේනොට කපලා දාන්න. ඉතින් තම ගෝදෙනෙක් කියන බුදුරජාණන්ගේ අවසානයේ නාස්තිකවාදයක් කියලා. මුසන් කියන තියෙන හරියක් තියෙන දුක නම් ඒකේ නාස්තිය කියලා කියන්නේ සපක්. ඉතින් මම හිතන්නේ ඒක කිව්වොත් මේගොල්ලෝ ඊගා රිට්‍රීට් එකට එන්නේ නැහැ. ඒගොල්ලෝගේ අම්මෝ මේක හදාන ගෙදර ගෙනියන්න ඕනෙලා තියෙන්නේ. මේව ඉවර කරගෙන යන්න આવොත් මේක වදකාගාරයක් නේ. අම්මෝ ඊට වැඩි හොඳයි හිට්ලර් කියලා. නිසා ලාවට කියලා දෙන්නේ. ඒක හැදී දෙන්නේ නැහැ. දීපු ගාන ඒ ස්මෘතාවට යනවා. පොඩි උන්ට දෙන්න ඕනනේ සරහා දීපු ගාන ඒක මේ දිරව ගන්න බැරුව යනවා. හොඳට පුරුදු වෙච්ච කරණ තේරෙනවා. ආයේ මේ අඤ්ඤම් පඤ්ඤම් මොකක්වත් නැහැ. අන්තිමටම ගෙවන්න ඕන. ගෙවලා ගෙවලා ගෙවලා පිකිනු වේදීම කවුරුච්චක්. සරුකලේ නූල කපනවා. ඒක කරන දෙයක්ද, කරන දෙයක්ද, බුද්ධ විඳින්න පුළුවන් දෙයක්ද, නැති දෙයක්ද කියන එක අනිර්වචනීය. වචෙන්ට නගා ගන්න බෑ. ඒක කියන්නේ හරිය බය මේ ළඟදී හාමුදුර කෙනෙක් හොඳටම බැන්නලු කියලා කියනවා. මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන්න එපා ඕකේ තියෙන එක. එතකොට අපි පස්සට ගන්න ඒක අයින් කරන්න කියලා බුද්ධාගම. අයින් කළේ හොඳ බෝධි පූජාවක් වගේ දෙයක් දැම්ම. ඉතින් බජව්වක් තියෙනවා, කොඩි තියෙනවා, සද්ද තියෙනවා, වැඩේ යනවනේ. ওই වගේ නරක දේවල් බුද්ධහමී දාපුවම බුද්ධහමට පාඩුයි වගේ. මේ මේ මේ මේ ළඟදී ඇති කරගත්ත ඔය මොකද්ද සමිතියක ආමරු කෙනෙක් වගේ ඒ ඕනේ නැති දේවල් ඔය ශූන්‍යතාව වගේ මේ බලන්න උගුර කාල කන්නේද කොච්චර කාල ගන්න මේ මොකටද මේ බුද්ධහමී කතා කරනවා අයින් කළා දාන්නේ ඒගොල්ලෝ. අලුත් ධර්ම සංගායනාවක් කළා ওই ටික අයින් කෙරුවනම් සෑහෙන විකුණන්න පුළුවන් තී ඉතුරු වෙන බුද්ධහම. අරක විකිනේ නැහැ. හොස් නම්නේ සාමාන්‍ය පංච නිවාරණ දැන් උතන නිවුණාට පස්සේ මේ සංස්කෘතික ධානය පත් වෙන්නේ එතන ඉඳලා මේ සාමාන්‍ය ගිහියක ඕකෙන් දැන් විදර්ශනා යන ඒකාග්‍රතාව සිතකට ගිහිලද එතනින් නිවර නැතිවීම ඒකාන්තයෙන්ම ප්‍රථම ධ්‍යාන නෙවෙයි ඒක තමයි උපසමත තහනේ විපස්සනා වෙදිත් එතෙන් යනවා ඒතකොට ගිහලා එතන පූඩාරංග ගහන ටැග් ගහන්නේ මේ මේ ප්‍රථම ධ්‍යානේ මෙච්චර මට ඉඩම තියෙනවා මේක හතරක් ගියා කටවට්ටන්නේ මොකක්වත් නැහැ ඒ අර හොප් ස්ටෙප් ඇන් ජම්ප් එකේ කකුල තිබ්බ ගත්තා එතන මේ අපි මොකද පිකප් බෝඩ් එක කියලා එකක් තියෙන දුවනකොට පික් කරන්න ගන්න බෝඩ් එක ඒක ගන්න ගැම්ම ගන්න මිසක ඒක ළඟලා ඉන්න නෙවෙයිනේ on your mark get set සරසෙන් එලවෙන් කියන තැන ඉඳලා ඒ ගැම්ම ගන්න යා කියලා පණින්නනේ එතකොට මේ බෝඩ් එකට ආදරේ නෙවෙයිනේ ඒක ඉන්නේ ඒක පාවිච්චි කරනවා ඒක පැනලා යන්න ඒ වගේ ප්‍රථම ධානයේ සම්බන්ධ නැත්නම් මේ නිවර්ණ නැති தত্ত্বය ආඩම්බර පාන කියා පාන්න බැජ්ජෙල්ල ගන්න සත්‍යක් වෙනවා සමාධි භාවනාවේදී. විපස්සනා භාවනාදී කියනවා ඒක ගිහිලි ගාකට පයින්නවා එකේ. ඒකට ගිහිලි ඒක අල්ල නැත ඒක ඒකට පයින්නවා. ඒ නිසා මා ගුණමක වැඩක් විපස්සනා භාවනාව කියන්නේ. ගාක්ෘද්දයක් විතර හිර වෙලා හිටියයි. එතනම සතුටුයි උදේ භාවනා කරලා සාප්ට යනවා. දවසම සතුටින් ඉන්නවා හැය රැය වෙනකොට නෑ. අවුරුද්දක් නැති බොහොම සුළු කාලයක් සංසාරෙත් එක බලනකොට. සංසාරේ කියන්නේ සීමාවක් නැති අවුරුද්දකින් හරි කවන්නේ ගලව ගත්තා. මම අවුරුදු 10ක් විතර ප්‍රමාණය වෙචින් ලොකු සංසි කියවට මාස මම බැන්න එක යෝගා මේ ගුරුවරයෙකුට එක පාට. දෙකේ මෙයක්ෂය මාව කෑවයි කියලා මේ කමටහන් සුද්ධ කරනවා. මොකද මේ නම කිව්ව මං කව සංසි ඔතෙන් ගිහිල්ලා මෙන්න මෙහෙම මට කියලා දුන්නේ. ඒ නිසා මට දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා උනේ. නම ඒ හිතලා වරද්දලා කිව්වනේ. ඒ එයා දන්නේ අවුරුදු 10 කෙනෙක් මොකද සංසාරෙත් එක බලන. ඉතින් හරිනේ දැන්. අවුරුදු 10 වන්නේ කල්ප 10ක් පාර යන්නේ නේද ඉතින්. ඉවරයි. ඒ ගුරු වලට බැලලා වැඩ නැහැ. ඉතුරු ටික කරගෙන යන්නේ කියලා. මිනී කරන්න ඕලයි කරන්න ඕනේ. නේ නොකරන ඉලයි කරන්න නොකර ඉන්නවා. ඒ කියන්නේ කාර් එකේ ෆස්ට් ගියර් එක දාලා ඉවරලා කොතෙන්ද සෙකන්ඩ් එක දාන්නේ කියලා මට කියලා දෙන්න පුළුවන්. ෆස්ට් එකට දාන්න නැතුව සෙකන්ඩ් එකට දාන්න පුළුවන්. දාන්න හොඳ නෑ පුළුවන්. ඉතින් ගිනේ කළ යුතු ලෑ කරන්න. එහෙල හැලෙන වෙලාවක් තියෙනවා. හැලෙන වෙලාවේ නතර කරන්න දැනගන්න. ඒක ඉතින් වචනෙන් කිව්වට මේ එතන කහ පාටෙයිද ඇඟට දැනෙයිද උදේ කීයටද කරන්න ඕනේ බෑනේ එහෙම ගන්න නෑනේ මෙතන. මෙනේ කරනකම් මෙනේ කරන නිින්ද මත යන බාධා නම් මෙනේ කරන්න. ඊමත් නෑනේ. කරත්තේ කරත්තේ පදවනකොට ගැල් කවිය කියන්න ඕනේ කොහෙලාද කියලා ගොනා කියලා දෙනවා. නෑ මේ කරත්ත කර දැනගන්න ඕනාට නිරුවත වෙනවා නම් හයියෙන් ගැල් කවිය කියලා පොඩ්ඩක් ගහලා ගන්නවා. ඉතින් හොඳට ගෙජ්ජි වල හොල්ලාගෙන ඇදිනවනම් උපත් පඩම් ගොඩ කියලා හොඳ නැප් එකක් දාගන්නවා ඒ වෙලාවේ. ඉතින් දන්නවා ගෙජ්ජි වලනකොට ඕන අදිනවා මේක. ඒ වෙලාවේදී නැගිටලා ගිහිල්ලා ගහ දඟලන්න ඕනේ අnder පාන්න ඕනේ ගැල් කවිය කියන්න ඕනේ. ඉතින් ඒක ගොනා කියලා දෙන්නේ නෑ. කරත්ත කර දැනගන්න ඕනේ. කරත් යනවනම් යන්නයි. නෑනේ. ගත්ත ගෙවිල තැලුවගේ වලිගේ හප්පල දනකුර ගාන හරක නැගිටවන අර ඉතින් යන්න නෑනේ නිකන් අයි. ඒක තමයි හරි අමාරු දෙය කියලා දෙන්න හැමගෙන ආවිදනවා ඒක කියලා දෙයිය. කොහොම මේ කියලා දෙන්නේ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට මේ වෙලාවේ දාන්න ඕන සෙකන්ඩ් ඉඳලා තර්ඩ් එකට දාන්න කියලා කවදාකවත් ටෙක්නිකල් රයිටින් කරන්න බෑනේ. ඒක කොතෙන්ද නැගම මෙනේ කරන්න ඕනද කොතෙන්ද මෙනේ කිරීම හැලෙනවද එතෙදි කරබනින්න ඕනද කියන එක මේ මං කියන වචන වලින් එහා මට දන්නේ නැහැ කියලා දෙන්න. මෙහෙම කියනකොට තේරෙනවද නැත්නම් පැටලෙනවද? කොහොමද තේරුම් ගත්තේ කියන්නේ බෑ. පේනකොට ඒ පේන දිහා බලන් ඉන්නවා එතකොට අර අරමුණ අතහැරලා කියලා තේරෙනවා. ඔය වචන වලින් කියන්න බෑ මං කියන දේ තේරුම් ගත්තද කියලා. කියන්න පුළුවන් මෙනේ නොකර හිටියොත් හිත පිටියයි නිින්ද වැටේ කියලා දන්නවනේ මෙනේ කරන්න. හිත පිට යන්නේ නැත්නම් නිින්දට වැටෙන්නේ නැත්නම් මෙනේ නොකර බලන්න. මෙනේ කිරීමේ ලැබෙන ආනිසංස දෙක තමයි නිින්ද යන්න දෙන්නේ. මෙනේ කරන එකට විතරයි හිත යන්නේ පිට යන්න දෙන්නේ. ඒ ආනිසංස දෙක තියෙනවා ඒක ඕනනම් ගන්න. නැත්නම් පැත්තක තියන්න. පැත්තක කියන්නේ විහි කරනවා නෙවෙයි ආය වුණොත් ගන්න තියා ගන්නවා. කරත් පැත්තක කෙවිත අරන් තියාගෙන යනවා. කෙවිතෙන් ගහ ගහ යන්නේ නැහැ. ඕන වෙනකොට කෙවිත ගන්නවා. කෙවිත විසි කරන්නේ. ඒ වගේ විතක්ක ਵਿਚාරේ පාවිච්චි කරන්න ඕන කොයි වෙලාවද කියලා දැනගෙන පාවිච්චි කරන්න නැති වෙලාව තියාගන්න පස්සේ පාවිච්චි කරන්න. එතකොට තේරෙනවද? කියන්න බෑ නායසරය කොහොමද තේරුම් ගත්තේ කියලා. අමාරුයි ප්‍රශ්නයක් අහපුවම හරි අමාරුයි මම කොටු කරනවා ඒකයි වෙන්නේ. පිටියට ඉර කරලා දෙකක් අනිනවා. ඒ ඉතින් නේද වැඩ නැහැ මම හැමදාම එකම කියනකොට මට තමයි ලියනවා මම ඉතින් කරන්නේ පච්ච පච්ච කොටුවා රිදෙන්ට. වෛර පළු හිටින්න ගහනවා. කොහොම තේරුම් ගත්තේ කියෝ බෑ. කැමති නැද්ද කියන්නේ? පිටක්ක ਵਿਚාර කොතෙන්ද අහලන්න ඕනේ කියලා දෙවිදියකට මම සුද්ධ කරන්න උත්සාහ කරා. ඊට පස්සේ දැන් තමයි තේරුම් ගත්ත හැටි කොහොමද කියලා කියන්න බෑ. ඒකට අනික් කටියටත් ඔගේ හොඳ සුද්ධියක් වෙනවා. අර ගුණාට ගහනකොට එකෙකුට කලා දෙකකට ගහනකොට මුදුනටත් වදිනවා. ඌ ටිකක් පයික් මං කරනවා අර අරු අඬ හඬ රාහට අඬ හැරියට. ඒක තමයි ක්‍රමය. කියුම් බෑ. නැත්නම් පැටලුණා. තව කමරකට උදව්වක් කරන්න බෑ. අවසරයෙන් ඒක එතන එක අරමුණේම හිටියා නම් එතන ਵਿਚාරය ආව විචාරක ਵਿਚාර දෙකෙන්ම ඇතුළට ගන්න නැතුව අරමුණේම හිටියා නම් එතනින් පැන ගන්න පුළුවන්. හරි. දැන් නිදිමත වෙනවනම් භාවනා කරගන්න බෑ නැත්නම් අරමුණු වල රස්තිය නන්නත්තර වෙනවනම් විතක් ਵਿਚාර පාවිච්චි කරන්න. ඒක හොඳට කී කරුවොත් Tamanට කොච්චර අරමුණු දුන්නා Tamanට ඕන අරමුණ හිත හිටිනවනම් ඕනේ නැහැ. ඒ කරන්න යෑම කරදරයක් එතකොට. ඒකට අර හිතේ තියෙන අර ඒ අරමුණට යන ගතිය බාධා වෙනවා විතක් ਵਿਚාරනේ. ඒ නිසා ඒව අවඩක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒව නොකර කරන්න බලන්න. කවුන් ගෙඩිය මේ මොනවාද? මුංගට කවුන් හදනවා කපන්න නැතුව පළල හදන එක දන්නවා. කවුමද හදන්නේ? ඒක තැලේ දැම්මම ඒක පෙරලෙනවා. පිපුණාද පෙරලන පෙරලන පස්සේ ආය තෙල් දාන්න ඕනේ නැහැ. පෙරලෙනකන් තෙල් වක් කරන්න. ඒකම පෙරලෙනවා. පෙරලන පස්සේ ආය තෙල් දාන්න ඕනේ නැහැ. එච්චරයි. පෙරලෙන්නේ නැත්තම් තෙල් දාන්න ඕනේ. මොකද කියන්නේ ලෝක බොදු මං කියන්නේ බොරුද? උංගට <laughs> ගම බදලා නැද්ද? ආ ඔය මේකේ වෙන්නේ නැහැ. කපන කැවුම් වල පිපෙන්නේ නැහැ. කපන මං කරලා තියෙනවා. කපන කැවුම් පිපෙන්නේ නැහැ. අතෙන් තලන්න කියනවා. අතෙන් තලලා රවුම හැදුවට පස්සේ කැවම දාලා එක අතනේ රැම්බෙන්නේ තෙල්ලක් කරනවා. එයා පෙරලෙනවා ඊට පස්සේ. යටපැත්තට බෝලේ ඇවිල්ලා පෙරලෙනවා. පෙරලුණාට පස්සේ ආයෙ තෙල් දාන්න ඕනේ. එනම් විතක්ක ਵਿਚාර කියන්නේ තෙල් දාන්න වගේ වැඩක්. බැලුම පිපිලා එනකම්. කැවුම් පිපිලා එනකම් තෙල් දාන්න. එයාම පෙරලෙන ගත්තට පස්සේ තෙල් දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඕනේ නැහැ. ඒ වගේ ළමයි පාඩම් උගෙන ගන්නකොට ඒ ළමයින්ට කටපාඩම් කරනවා ටීචර් ළඟ තියාගෙන. ඉතින් ළමයට වචන දැකලා කියන්න පුළුවන් නම් ඊට පස්සේ නෑ කටපාඩම් කරන්න ඕනේ නෑ යදන්නවා. එතකම්ම කරන්න ඕන. අවසරය සම්බන්ධව මේ දැන් සමත ක්‍රමයේද ගත්තොත් මේ පළවෙනි ධානය ඒ විදිහට ගිහිල්ලා අවසානයේ මේ එයත් විදර්ශනාවට වැටලා හරි මේ සංඥාවට එතකොට මේ විපස්සනා යන කෙනාත් ඒ ආකාරයෙන් මේ ධානයට සමාන ආකාරයෙන් හරියන. එතකොට අර ත්‍රිලක්ෂණය කියන මේ අනිත්‍ය අනාත්ම ඒවා මේ අදාළ වෙන්නේ අන්තිමට සංඥාව අතරින්ද යාගේ හිත මේ සැකසීමටද නෑතර සම්මත විදර්ශනා දෙක කියන්නේ වීතික්‍රම කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් වලට විතරයි. අනුසය කෙලෙස් වලට යනකොට සමතෙන් කරන්න දෙයක් නෑ විපස්සනා විතරමයි. ඒ නිසා අපි මේ කතා කරන්නේ වීතික්‍රම කෙලෙස් එක. පංච නීවරණ ධර්මයත් එක්ක කතා කරනවා සමතෙන් යන්න පුළුවන් විපස්සනා යන්න පුළුවන්. සමතෙන් ගිහිල්ලා විපස්සනට හරවන්න පුළුවන්. විපස්සනා ගිහිල්ලා සමතට හරවන්න පුළුවන්. දෙක මාරු කර කර යන්න පුළුවන්. ඒ නිසා මේකේ තෝරන්න ගිය මිනිහා මේ ලංකාව වගේ රටක කුල බේදය අඳුල්ලා දෙන්න හදනවා වගේ. දැන් අපි අන්තම් ඒක අමතක කරගෙන යන වෙලාවක් තියෙන්නේ. අපි දැන් සුසුකම් වල රසාදුන ගියා. මේ උඹ උඩ අඩු කුලේද, පාත් කුලේද, මුමුත් ිටුර ගන්නද, මගුල්ට ගන්න කිව්වොත් මේකේ යටපත් තියාගත්තර කමන්නේ අපි ගොලවන්ත තමයි නමුත් අර අඟවන්න නැතුව ඉන්න පුළුවන් නෑ නෑ නෑ මේ අමුත්තේ ගන්න බෑ අඩු කුලේ කට්ටිය කිව්වොත් අන්න අවශ්‍ය ප්‍රශ්නයක් නේ ඒ මනසට කාදා ඡන්දිල්ලන්න පුළුවන් වේද ආවෝ කකුලවන්ත කියලා කැපෙනවා ඒක තියාගෙන පැත්තකට ඉන්න තියෙක ඒ නැති දේවල් වලට සම්බන්ධ නැහැ ඒ වගේ මේ මේක සමතේ මේක වසන අන්න අවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා එimhe නැතුව නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සමතේ විවසනට යන්න පුළුවන් ඉවසනේ සමතේට යන්න පුළුවන්. ඊට පස්සේ දෙකම එකතු කරගෙන යන්න පුළුවන්. අපි තුම කොයිලා හරි කැලණි ගඟයි මහරි ගඟයි එකතු වෙනවා කියලා ගංගා යමුනා වගේ. ඒකෙන් පල්ලේ හරි ගියාට පස්සේ මේ ගංගා ඇතලේ මේ යමුනා නෑ ගියයිද? ඕයිනම් උඩහට ගිහිලා ගියාගේ මේක නම් ඒකාන්තේම ගංගා ජලය. මේක නම් ඒකාන්තේම යමුනා ජලය. පයි යකුර මැදට ආපුවා. මොන නාතරද පුළුවන් වෙන්නේ මේකේ ගංගා ජලයේද යමුනා ජලයේද කියන්නේ. අනිවාර්යෙන් මේ දෙක එකතු වෙලා යනවනම් අපිට රණ්ඩු කරන්න ඕන මුලට යන්න ඕන. රණ්ඩු අතාරින්න ඕන නම් අගට යන්න ඕන. මන්න හරි කැමති අගපැතර ගිහිල්ලා ඕන ඔක්කොම එක මට්ටමේ සහෝදරන් කොම සහෝදරන්ගල් ගියානි තමයි ඉවරයි. සහෝදරය ගියානි බම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මේ කුල ભેදය අනම්මනම් තියාගෙන හැබැයි බුදුහාමුදුර කුල ભેද නැති කියලා කුලවන්තෙක් වෙලා. ගණන් ගන්න නැතුව හිටුම මනුෂකම මත කරන අනේකයි දෙනවා. ඒකේ මේ භාවනාව කරන්න භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ පාවිච්චි කරන්නේ එන්නෙම නෑ ප්‍රශ්නයක්. සතිය මොකාටවත් මායින් කරන ධර්මයක් නෙවෙයි. හරි අපි ගොඩාක් කතා හිටියා වෙන මොනක් තියෙනවද අපිට නැගිටින්න ඉස්සෙල්ලා මතක් කරගන්න දේවල්. බෑ එහෙනම් අපි තාවතා ಜಾති ගාථා සජ්ජායනා කරලා